නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමං කෝචි යුත්තසති නපියං භායාමි කස්සචි මෙත්තා බලේනුපත්ථන්தோ රමාමි පවනේ තදාති ශ්‍රද්ධාවන්ත හින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේගේ මෛත්‍රී පාරමී බලය දැක්වෙන බෝධිසත්ව චරිතයකට සම්බන්ධ ගාථාවක් ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්න යෙදුනි. පින්වත් අජන්ත සොයිසා මහත්මාණන්ගේ වචනයෙන් දැනගන්න ලැබුණ මේ මෞඛ්‍ය දෙපළ මේ මාසයේ 21 වෙනිදා වනකොට විවාහපත්තියෙන් අවුරුදු 60ක් සම්පූර්ණ වෙන බවක් මේ දෙදෙනාට ආශිර්වාද පිණිසයි අද මේ ධර්ම දේශනාව පවත්වන්න යන බවක් ප්‍රකාශ වුණා. සැබවින්ම අවුරුදු 60ක් තිස්සේ මේ දෙපළ මේ වාගේ ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, ශ්‍රුත සම්පන්න, ත්‍යාග සම්පන්න, ඥාන සම්පන්න දරු පිරිසක් හදමින් මෛත්‍රියෙන් විසූ නිසායි අද මේ සැනසෙල්ලේ ජීවත් වන්නේ. ඒ මේ මෛත්‍රී පිළිබඳව හැඳින්ෙන ප්‍රවෘතියකුයි මේ ගාථාට සම්බන්ධ වන්නේ. අපේ සරුවක්නේ ශාසනයෙහි දුතාංගදාරින් අග්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේක పూర్ව જાතියකදී ගංගානම් ගඟේ එක් පැත්තක ඊ타මාත්ම උසස් බ්‍රාහ්මණ වංශයක උත්පත්ති ලැබුවා. උන්වහන්සේ උපන්නේ බමුණ වෙඳලා ඇවිල්ලයි. එනිසා රූපේනොත් ඥානේනොත් සැපෙනොත් පිනෙනොත් බොහෝම ඉහළයි. දුතුම් මන පාදෙන බොහෝම సౌందර්ය රූප විලාසයක් තිබුණා. ඒ අතර එකතන බඹතලේ ඉඳලා ඒ එක කාලයේම උපන්නා පේජාති එකත පින්දාම් කරගෙන ආපු දෙවන්නේ. එතුමිය ගඟෙන් එගොඩ උපන්නේ. එතුමියගේ නම පාරිකා කුමාරිකාව බ්‍රාහ්මණ වංශයක බොහෝම සිල්වත් ගුණවත් රෝමත් පුණ්‍යවන්ත උත්තමාවක් මෙල මිගොඩ උරන්නා වූ ඒ උතුමන්ගේ නම දුකූල පඬිත මේ දෙදෙනාම බඹලෝයින් ආපු නිසා ගිහි ජීවිතයේ විවාහපත් වී සිටීමට කිසිසේත්ම කැමතුනේ නැහැ දෙපිරිසේම දෙගොල්ලගේම දෙමව්පියන් දෙන්නගේ ඥාතීන්ගේ බලවත්ම උපායක්‍රම නිසා මේ දෙන්නා විවාහපත් වෙන්න සිද්ධ වුණා. එන් දුකෝල පඬිත ලිපියක් ලියලා ඇරියා අතේ මම විවාහපත් වීමට කැමති නෑ තමන් වෙන සුදුස්සෙක් සොයාගන්න කියලා පාරිකා කුමාරිකාවට පණිවිඩයක් ඇරියා. ඒ ලිපියේ මඟදී කඩා බලා ඊට වඩා වෙනස් ලිපියක් මිනි කෙනෙක් අතින් ලියලා කියවුවා. පාරිකා කුමාරිකාවත් මේ විදිහට ලිපියක් ලියන වෙනකොට ඒකත් මගදී කඩලා මේ දෙන සම්බන්ධ වෙන හැටියටයි ලිපියක් සම්පාදනය කළ මේ දූත පිරිස මේ දෙන්න එකසු කෙලේ. මේ දෙන්නා බඹතලින් ආපු නිසා ධර්මයමා සමානයි බොහොම පිරිසුදු සීල සම්පන්නයි. මේ දෙන්නා තරුණ වයසේදීම වනගතව තවුස් පැවිද්දෙන් පැවිදි වී වනමුල් පලාපල ආහාර කර ගනිමින් භාවනා නියෝගීව වාසය කළා. මේ අතර බොහෝ කාලයකට පස්සේ සද්දේව රජතුමා මේ දෙන්නාගේ සීල සම්ප්‍රත්‍ය ගැන පැහැදී මේ දෙන්නාට ඉදිරියේ සිදුවෙන විපතක් දැක දෙන්නා ළඟට මිනිස් වෙසින් ආවා. ඇවිල්ලා කියා හිටියා ඔබ දෙන්න බොහෝම පුණ්‍යවන්තයි ඔබ දෙන්නා බොහොම ඥානවන්තයි. ඔබ දෙන්නාට වැඩි කලක් යන ඉස්සර වෙලා ඇස් අන්ධ වීමේ විපතක් තියෙනවා. සද්දර් සම්පත්තියක් ප්‍රාර්ථනා කරන්න කිව්වා. මේ දෙන්නම කිව්වා අපි බොහොම සුද්ධවන්තයෝ. කොහොම පිරිසුදු අපි සීලය රකින්නේ. කොහොමවත් අපේ Brahmacharyaව අපි කඩන්න කැමති නැහැ. එතකොට කියා හිටියා සග්නෝ රජේ, "ඔව්, Brahmacharyaව කඩා ගන්න අවශ්‍ය නැහැ. මේ පාරිකා තපස් විනිය යම් දාසක උතුම් නියමනා නම් එතුමියගේ නාභියට මාපට ඇඟිල්ල කියන්නයි කිව්වා. ඒක නම් පුළුවන් කිව්වා. ඒ විදිහට ඒ අවස්ථාව සිද්ධ වෙනකොට දෙවලෝ සිටිය අපේ බෝධිසත්ව දිව රාජයාට තුතරෙන අවස්ථාවේදී සබ්දෝ රජේ ආරාධනාවක් කළ මේ දෙන්නට දරුවෙකු වශයෙන් උපදින්නයි කියලා. මේ පුණ්‍යවන්තයන්ට සම්පත් ලැබෙන හැටි සැබවින්ම බෝධිසත්ව දිව්‍ය රාජය තවතිසාභාවනේ ඉඳලා එයින් චුත වී මේ මෞතුමියගේ කුසේ පිළිසඳ ගත්තා. ඊටාම පුණ්‍යවන්ත බොහෝම ඥානවන්ත දිවිසෙන රන්වන් සිරුරක් ඇති පුතෙක් බවට පත් වුණා. මාස 10ක් මේ මෞතුමියේ කුසෙන් දරාගෙන බිහිවුණ මේ පුතා බොහෝම ලස්සනයි. හරියට රක්තරණේ කළ ශරීරයක් වාගේ බොහෝම රන්වන් පාට ඇති හැඩරුව ඇති පුතුරුණා. මේ දරුවාගේ සිව්මැලිකම නිසාම මේ මව්පිය දෙපළ කොහේවත් ඇවිදින්න යන්න දෙන්නේ නැතුව කුටියේම තියාගෙන සාත්තු සප්පායම් කරමින් පෝෂණය කළා. මේ දරුවා ඉතින් මෙසේ කෙනෙක් නෙමේ මතු බුදු වෙන්නේ බෝධිසත්ව දරුවෙක්. මේ දරුවා කොඩා කාලේ පටන් පුහුණු වුණේ මෛත්‍රී භාවනාව. කවුරුත් උගන්වලා නෙමෙයි. පෝර ජාතිවල පුරුදු කරපු නිසා Tamanda වැටෙනවා මෙහෙම කළ යුතුයි මෙහෙම කළ යුතුයි කියලා. ඉතින් තමන්ගේ කුටියේ ඉන්නවා මව්පිය දෙන්න පලාපල නෙලාගෙන හැම දෙයක්ම කරමින් දරුවා අදා වඩා ගත්තා. දරුවාට වාස 16 පමණ කාලය වෙන විට මව්පියන්ට මේ අනතුර සිද්ධ වුණා. මව්පියන් දෙන්න පලාපල නෙලාගෙන කුටිය වෙත එන අවස්ථාවේදී වනාන්තරයේ අවස්ථාවකදී විශාල ධාරා නිපාත වැස්සක් වැස්සා. මේ වැස්සෙන් නොතෙමි නොපිලිසේ හොඳට හෙවණ ඇති අතුපතර පැතිරී ඇති ගහක් ළඟට ගියා. ඒ ගහ ළඟ හුඹාක් තියෙනවා. මේ හුඹා උඩට නැගලයි මේ දෙන්නා මේ නොතෙමේ ඉඳ ගහ යට හිටියේ. මේ දෙන්නාගේ ඉසත ගහෙන් වැගිරෙන සමහර වතුර බින්දු වැටෙනවා. මේ දෙන්නට දාඩිය දාලා හිටියේ මේ දාඩිය සහිත වතුර බින්දු ඇඟ හොදාගෙන ගිහිල්ලා අර හුඹා ඒ හුඹා සිදුරකට වැටුණා. එයින් මේ හුඹ සිදුරේ සනවිය සිටින විෂ ගෝර නාමයේ කෙපුණා. ඒකලා විෂ දුම් පිට කළා. විෂ දුම් පිට කෙරීම නිසා දෙන්නගෙම අස් අන්ධ වුණා. දැන් ඉතින් යන්න එන්න පාරක් පේන්නේ නැහැ. වාසනාවකට සාර්පයා දෂ්ට කළා නෙමෙයි විෂ දුම් වැදුණා විතරයි අස් දෙක අන්ධ වුණා. දැන් ඉතින් දෙන්න අප්පල් බැඳගෙන යහා මිහා යන්න උත්සාහ කරනවා පාරක් ගැන කල්පනා කරගන්න අපහසුයි. ඔය අතර නියමිත වෙලාවට ආවේ නැති නිසා මේ ස්වර්ණ සාම කුමාරයා මේ දරුවාගෙනම සාම කම්මම් පාඩ නිසා ස්වර්ණ ස්වර්ණ සාම කුමාරයා මව්පියන් යන්නේන අඩිපාර දිගේ ඉදිරියට කැලෑවේ ඇතුළට ගියා. යෙල්ලා කතා කරමින් ගියා අම්මේ තාත්තේ අම්මේ තාතේ කියමින්. යනකොට මේ මව්පිය දෙන්නට කොහොම නමුත් සමීපෙමවට ඇහුණා. ඉක්ව අනේ පුතා පියාවල් කනින්නවා එන්න අපි ළඟට දාපට හැපෙන්නේ කියලා කිව්වාම මේ දරුවාගේ මව්පියන්ගේ අත් දෙක අල්ලගෙන කුටියට එක්කාසු කරගෙන ආවා. දැන් ඉතින් දරුවා දෙමව්පියන් උපස්ථාන කරන්න පටන් ගත්තා. මින් ඉදිරියට දෙමව්පියන් දේ වනාන්තරය වෙදින්න හැකියාවක් නැහැ. කුටියේම නවත්තගෙන මේ කුමාරයන් වහන්සේ සෑම උපස්ථානයක් සැලසුවා. ඒ ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රී බලයෙන් මුළුමහත් වනාන්තරයේම ෂේම භූමියක් වැනි උරක්. ඒ වනාන්තරයේ කිසියම් සතෙක් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ වන දේවතාවෝ පවා මේ දරුවාගෙන පුදුම විදිහේ මෛත්‍රී භා මෛත්‍රී සත්‍යයේ මිත්‍රත්වයකටපත් වුණා. දෙවියන් පමණක් නෙමේ සිව්පාවෝ පවා මේ ස්වර්ණසාම කුමාරයා වතේ නිතර හැසිරෙනවා ඕන්ගේ හිත මු르දු වෙලා. ඉතින් මේ දරුවාට දර ගේන්න ඕන වෙනවා. වතුර ගේන්න ඕන වෙනවා. ඒ නවතාවල කුටියෙන් එළියට එනකොට මෝදෙන්ෙක් එනවා ළඟට. මෝදෙන්ෙක් ඇවිල්ලා පිටට පිට හේත් වෙනවා. ඉතින් මේ දෙන්නාගේ කරෝනේ දෙන්න අතරේ තියෙන වතුර ගේන ලබු කබල. ඒක කලයක් වගේ එකක්. මේක තියුවා මේ දෙන්න එහා මෙහා ඈතින් නැතුව එමින් එමින් ගඟ ළඟට යනවා. ගඟට ගියන් පස්සේ මේ ලබු දිය ලබු වතුරේ පෑල්ල අයිමත් දෙන්නගේ පිට උඩින් තියවම දෙන්න මේ කාර්ගෙන යනවාන්නේ කුටිය ළඟට. එතනින් බිමට බා ගන්නවා. දර ගේන්න කියත් එහෙමයි. දර ගේන්න යනකොට මේ මෝ එනවා පස්සෙම. ඉතින් දර කඩාගෙන දර මිටියක් හදලා මේ මෝ දෙන්නගේ ඇඟ උඩ තියනවා. දෙන්න ඈත් මෑත් වෙන්නේ නැතුව එක ගානකට ඇවිල්ලා දර මිටියේ බා ගන්නකම් ගේනවා. මේ තරමට බනසතුන්ගෙන් පවා සහාය මෛත්‍රී බලයෙන් ලැබුණා. ඉතින් මේ ස්වර්ණකාම කුමාරයන් වහන්සේ මව්පියන් උණුපැන් සකස් දෙනවා, සකස් කර දෙනවා, ඇල්පැන් සකස් කර දෙනවා. වැසිකිළියට යන්න ඕන තැන අතල් අත්සලක් බඳලා දුන්නා. අත්සල අල්ලගෙන යන්න පුළුවන් හැටියට. එයාගේම හැම උපස්ථානයක්ම මේ දරුවා කරනවා. කලාපල නිලාගෙන ඇවිල්ලා කවනවා, පොවනවා, නාවනවා, පිරිසිදු කරන ඔක්කොම කරනවා. මේ ටික කාලයක් මව්පියන් උපස්ථාන කරමින් ඉන්න අතරේ තවත් පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කාලේ බර්ණස් නුවර රජකම් කලේ පිළියක්ෂ කියන නම ඇති බ්‍රහ්මදත්ත නම් රජුව. ඔහුගේ පෞද්ගලික නම පිළියක්ෂ. කාණිකේ නම බ්‍රහ්මදත්ත. මේ බ්‍රහ්මදත්ත රජුවන්ට ඕන වුණ මෝදණේ මේ කරමින් මෝමස්කාමී කාලයක් එන්නේ. ඒස ඇමතිවරුන්ට බාර දුන්න රාජ්‍යය දුනු ඒතල කඩු ආදී අරගෙන වනගත වුණා. වනාන්තර ඇවිදින්නේ මුවන් මරාගෙන කුරුස්සාගෙන කමින් මෙහෙම යන අතර මේ ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ ඉන්න වනාන්තරයටත් ආවා. එදා හරියට මේ ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ මුවා දෙන්න පිටේ වතුර භාජනයේ කියලා ගඟට යන වෙලාවයි. ගඟට යන වෙලාවේදී මුව බය වෙලා පැනලා ගිරුවා. මුවන් දෙන්න බය වුණා මේ රජුරෝ දැකලා. රජුරෝන් ඒව ගැටුණා. චක්‍රාංගය අපේ ආයුධ තියෙනවා රජුරෝ ප්‍රාණඝාත කරන කෙනෙක් දැරින් සතුන් ඉවක් වැටුණා අපරාධකාරයේ අන්තරාදායක කෙනෙක් කියලා. ඒක වහාම දුවලා ගියා මූටිකද. නම ස්වර්ණ සාම කුමාරයා එතන වැල්ලේ හිටියා. වැල්ලේ ඉන්නකොට මේ සජ්ජුරු හිතුවා මේ කවුද? මිනිහෙක්ද? දෙවියෙක්ද? නාගයෙක්ද? අඳුරන්නේ ඒ තරම් මිනිස්යත් එක්වාගේ පුදුමාකාර කෙනෙක්. අන්තිමේදී කවුද කියලා බලන්න ඊතලයක් පපුවට විද්දා. ඊතලයේ විද්දාම මේ බෝධිසත්ව ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ වැල්ලේ දිගවුනේ මව්පියන් ඉන්න දිහාට දාලා. මේ වමනේ දැම්මා. මේ වමනේ ගමනින් කියනවා මගේ ඇරෑනින් අන්ධ වූ මගේ මව්පියන් දෙන්න බලාගන්නේ කවුද? අන්ධ වූ මගේ මව්පියන් දෙන්නා නොකානොමි අසරණව වියලේ මිය යනවා නේද? අනේ මගේ මව්පියන් දුක උත්යන් කරන්නේ වේවා කියලා කියනකොට රජුරෝ ලං වුණා මේ මිනිස් බසින් කතා කරන්නේ කවුද කියලා බලන්න. රජතුමා සාචරය ඔබ කවුද? එන් කතා කළා මං ස්වර්ණ තාම. මව්පියෝ දෙන්නා වල් කුටියේ ඉන්නේ මේ අඩිපාදයේ ගියා මේ කුටිය අඹ වෙනවා ඒ දෙන්න අන්දයි. එනිසා මට දැන් තියෙන එකම දුක මව්පියන් දෙන්න මගේ අභාවයෙන් කනගාටුවෙන් වියලේ මියයි කියන එකයි. ඉතින් රජුරුවන්ගේ හිත උණු උනා. මේ තරම් පින් ඇති නෝන ඇති දරුවෙකුට නේද මම මේ ඒ තරම් විද්දේ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. රජුරෝ කිව බය වෙන්න එපා. මම දරුවෙකු වශයෙන් මේ මව්පියන් රැක බලා ගන්නම් කිව්වා. එච්චරයි බෝසතාණන් වහන්සේ මේ මෝර්චා වුණා, විෂ මෝර්චා වුණා. කතා නැතුව ගියා. රජතුමාගෙන් බොහෝම සංවේග වෙලා ඥාර කුටි වෙත. යනකොට මව්පියව කවුද කවුද කියලා. මේ ඔබේ පුතයි කිව්ව නෑ අපේ පුතා එනකොට ඔහොම නෙමෙයි. පුතා එනකොට බොහෝම නිශ්ශබ්දයි. පුතා බොහොම සාන්ත වෙන්නේ. සමන්නාසේ කවුද කියන්නේ? ඉතින් විස්තර කිව්වා. විස්තර කිව්වා මම බරණැස් රජුරුවෝ. මං ආවේ තමුන්නාසලා දෙන්නට උපස්ථාන කරන්නයි. ඒ මොකද මගේ අතින් ඔබේ පුතාට ඊතලයක් ඇදලා ගල්ලේ මේ කලුරේක තත්ත්වයට වැටුණා. දැන් ඔබ දෙන්න කනගාටු වෙන්න එපා මම රාජ්‍යයට යන්නේ මම උපස්ථාන කරනවා. අනේ එපා තගේ කෙනෙකුගේ උපස්ථාන ගන්න අපි කැමති නෑ. ඒ නිසා කරුණා කළා අපි දෙන්නව පුතා ළඟට එක්ක යන්න. ඒ ටික අපට ඇති කිව්වා. ඉතින් මේ රාජ්‍යරුවත් හඳා වැළපී මේ දරු මව්පිය දෙන්නගේ තියෙන අතරමැකම ගැන බොහොම උණු වෙන අඩවතාවක් ඇතුව මව්පිය දෙන්නගේ අතින් අල්ලගෙන ගංගලකට ආවා. එන අවස්ථාවේදී දැන් ඉතින් දරුවා සිහිසන් නැති වෙලා ඉන්නේ. මේ මව්පිය දෙන්න බිම වාඩි වුණා. මෑණියෝ ඉස පැත්තෙන් උකුලොඩ තියාගත්තා. හේතුමා අනිත් පැත්තෙන් උකුලොඩ තියාගත්තා. දැන් ඉතින් මේ දෙන්න සත්‍යාක්‍රියා කරන්න පටන් ගත්තා. රජුරෝ විස්මිත වෙලා පැත්තකින් බලාගෙන ඉන්නවා. තමන් රැක්ක සීලය ගැන, තමන් වැඩෝ භාවනාව ගැන, තමන්ගේ సంతානයේ පුරුදු කළ ගුණධර්ම ගැන එක එකක් කිය කියා අර ඒකලෙක් ගලවලා දාලා මේ දරුවාට සත්‍යක්‍රියා කුලයන් ආතක ගා. කොහොම ආතක ගා සත්‍යක්‍රියා කරනකොට දරුවාගේ ශරීරගත විෂය පොළොවට බහැලා ගියා. හැබැයි මේකට සෑහෙන වෙලාවක් ගත වුණා. ඔය අතර අහසේ සිටියා වන දේවතා දුවක්. මේ වන දේවතා දුවද පූර්ව ජාතියක බෝසතාණන් වහන්සේගේ මව්තුමිය. එතුමියත් අහකින් වෙලා සත්‍යක්‍රියා කළා. උදේ පාන්දර අරුණ උදේ වෙනකොට දරුවාගේ විස සම්පූර්ණයෙන් බැලලා ගිහිල්ලා නැගිට්ටා. දෙමව්පියන් දෙන්නගේ net දෙක සුවපත් වුණා. දැන් අවුරුදු ගණනාවකින් දෙමව්පියෝ දෙන්න යමක් ඇහෙන් දකින්න පුළුවන් උනේ එදා. ඉර උදා වෙනකොටම ඒ කියන්නේ දවසේ ආරම්භ වෙනකොට මේ කරුණ දෙක සිද්ධ වුණා. දරුවාගේ විස බැලලා ගියා දෙමව්පියන් දෙන්නගේ ඇස් දෙක මනවින් ප්‍රසන්න වුණා. පරිතුමාව දැන් පුදුන තනසිල්ලක් ඇති වුණා මං කළ අපරාධයෙන් මං ගොඩ වුණා නේද? දැන් ඉතින් මගේ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ නේද? දරුවා ජීවත් වුණානේ කියලා සමාව ගත්තා වැඳලා. සමාව ගැන නිකන් හිතේ නෑ. කිව්වා මම අදපටන් මෝමස් කෑමෙන් වලකිනවා. මම අදපටන් ප්‍රාණඝාතයෙන් වලකිනවා. මම අදපටන් පංචශීලයේ ආරක්ෂා කරනවා. මම අදපටන් දිවිහිමියෙන් පෙරස් ආරක්ෂා කරනවා දසරාණ්‍ය ධර්මයේ කනුවම රාජ්‍ය කරනවා තමුන් වහන්සේලාගේ මේ ගුණ ධර්මයන්ගේ දකින්න ආන්න ලැබීමෙන් මගේ මුළු ජීවිතේම ධර්ම ජීවිතය බාට පමුණවා ගන්න මම අපකප වෙනවා කියලා මේ තුන් දෙනාට වැඳලා අවසරගෙන සියරටට ගිහිල්ලා බොහෝම ධාර්මිෂ්ඨව රාජ්‍ය කළා. ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ මේ මාපිය දෙන්නත් එක්ක තුන් දෙනාම රැඳුවා මෛත්‍රී භාවනාව. මෛත්‍රී ධානපදේව තුන් දෙනාම. මෛත්‍රියේ ධානය පුදවාගෙන වමතරේ උපන්න අවශ්‍ය කෙලවර. හැබැයි බෝසතාණන් වහන්සේ නැවත නැවත මනුලොවට ආවා. බෝසතාණන් වහන්සේට පුළුවනි අදිමුක්තක කාර්යක්‍රියාවෙන් දෙවොලෙන් බමරෙන් චොතරියෙන්නේ. වෙන අයට ඒක පුළුවන් කමක් නැහැ. <clears throat> පරමාසින්දිනවා. බෝසතුන් වහන්සේ දෙවොලෝ බමලව නියම අවශ්‍යින්දි නැහැ ටික කාලයකින් චුත වෙලා එන්නේ මනුලොව තමයි බෝධිසම්භාර පුරන්න තියෙන ශේත්‍රය. ඒක නිසා මනුලොවට එනවා. එතකොට එදා සිද්ධිය ලෞතර බුදුබාටපත් වෙලා මෛත්‍රී පාරමී ගුණයේ පහදා දෙමින් දසු ගාතාවක් තමයි මේ ප්‍රකාශ වුනේ. නමං කෝටි උත්තසති නපිහං භායාමි කස්සති මාගෙන කිසි කෙනෙකු බාධාපත් වන්නේ නැහැ. නමං කෝචි උත්තසති මා නිසා කිසියම් සතෙක් බාධාපත් වෙන්නේ නැහැ. නපියං භායාමි කසති. මම කිසියම් සතෙකු කෙරෙන් බයටපත් වෙන්නේ නැහැ. මක්නිසාද මෙත්තා බලෙන් උපත්තද්දෝ මෛත්‍රී බලයෙන් සංසිඳීම නිසායි. මෛත්‍රී බලයෙන් බලගත් වීම නිසායි මමින් කාටවත් බයකුත් නැහැ අනිත් කෙනෙකුගේ මටත් බයක් නැහැ. සමාමි පවනේ තදා ඒ කාලයේ මම වනාන්තරයේ සිත් කලවා මෛත්‍රී වැඩුවා කියන එකයි මේ ගාථාවේ තේරුම. මෙතෙන්දී අපි මෛත්‍රී භාවනා ගැන කෙටි හැඳින්වීම කරන්නට ඕනේ. ඊට ප්‍රථමයෙන් එදා මේ දුකූල පඬිත පාරිකා කුමාරිකා කියන දෙපළ බමතලියට ගියා. බමතලියට ගිහිල්ලා ඉඳලයි නැවතත් මනලෝට ආවේ. ඔය කාලයේදී පුදුම සිදුවීම් තියෙනවා. පූර්ව ජාතිය මීට මහා කල්ප ලක්ෂයකට ඉස්සර තිමොත්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඒ දුකූල පඬිතයන් වහන්සේ මා ප්‍රසිද්ධ සිටුවරේ කියලා හිතන්නා. හිටියා. එතුමා කියලා නම් වේදේහ. වේදේහ කියන්නේ සිටුවරේක්ව අන්තරයේ රාජධානී සිටුතරතුරු දැරුවා. ඒ කාලයේදී දීමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණ මිනිසයන්ගේ පරමාසාරුදු ලක්ෂයයි. මේ වේදේ සිටුවරයා බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයක් මහා සංඝයාට ආරාධනා කොට 10000ක් තිස්සේ මහා දානයක් පිළිගැමුවා. එයින් හත්වෙනි දවසේදී පුදුම දෙයක් සිද්ධ වුණා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයක් සංඝ රත්නයේ සීනිවිසේ වඩා හිඳුවා දන් දෙදෙන වෙලාවේ තා භික්ෂුන් වහන්සේ නමක් දෙමිදුලේ පෙනී හිටියා. මෙතුමාගෙන් ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝ රත්නයේ මේ නිවසේ දන් වළඳමින් ඉන්නවා තමුන්නාසෙත් වඩින්න කිව්වා. අතුලෙට. උන්වහන්සේ ඇහුනේ නැතුවා ගියේ කියලා. තුන් සැරයක් ආරාධනා කළා වැඩි නෑ. පස්සේ මේ සිටුවරයා එතෙන් දානේ ගෙනල්ලා පාත්‍රයට බෙදෙන් පස්සේ උන්වහන්සේ ආපහු වැඩියා. ගෙදර ඇතුලේ වඳන්න වාඩි උනේ නෑ. පස්සේ මේ සිටුවරයා බුදුරජාණන් වහන්සේ දන් වළඳලා අවසානයේදී මේ ගැන විමසීමක් කළා. ස්වාමීනි මේ දානේ පිරිනමන වෙලාවේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් මිදුලට වැඩියා. මම තුන් වාරයක් ආරාධනා කළ ඇතුළට වඩින්න වැඩින්නේ නැහැ. ඒ නිසා මම මිදුලට ගෙනියලා දාන්නේ බෙදුවාමුන් වහන්සේ රැගෙන ආපහු වැඩියා. අයි ස්වාමීන් වහන්සේ ඇතුළට වඩින්නේ නැත්තේ කියලා ඇසුවා. ඒ වෙලාවේ සරුවක් යන වහන්සේ පාදා දුන්නා. මා සිතානේනේ ඒ තමයි මගේ ශාසනයේ දුකාංග ධාරීන්ගෙන් අග්‍ර තාතන් වහන්සේ. උන්වහන්සේ දුතාංග ධාතුනම ආරක්ෂා කරනවා. දුතාංග ධාතුන ආරක්ෂා කරන අතරේ ඒ සපදානචාරිකාංගේ පින්දපාතිකාංගේ රකින්න නිසා ගියක් ඇතුවට වඩින්නේ නැහැ දන්වල දන්නේ. ඒක විශේෂ ගුණයක් කියලා බොහොම ගුණ කතනයක් කළා. ඒකෙන් මේ සිටුවරයා පැහැදුනා. බලවත් ප්‍රසාරයේදී පත්ල ඇතුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ හත් දවසක් තිස්සේ කළ මහා දානෝපස්ථාන කුසල ධර්මයාගේ ශක්තියෙන් මට අනාගත බුදුසසුනකදී දුතාංගධාරීන්ගෙන් අග්‍රව සාත්බෝධින් නිවන් සුව ලබන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා කළා. එතුමාණන්ගේ සිටු දෙවියන් මේක බල අරගෙන ඉඳලා එතුමියක් වැඳලා ප්‍රාර්ථනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ යම් බුදු සසුනකදී දුතාංගධාරීන්ගෙන් අග්‍රව සාත්බෝධින් නිවන් සුව ලබනවා නම් මටත් උන්වහන්සේ එක්කම සතර පාරමී පුරාගෙන එකම බුදු සසුනකදී මටත් ආත්මෝදී නිවන් සුව ලබන්නේ මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඉතින් එදා තියමතුරා බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට ඉවරණ දුන්නා. එයින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බාටපත් වෙන බවත් මේ වේදයේ සිටුවරයා දුතාංගධාරින් අග්‍රව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බාටපත් වෙන බව අනාගත වාක්‍ය දේශනා කළා. මේ දෙන්න ඒ ජීවිතයේ අවුරුදු ලක්ෂයක් බොහෝ කුසල් කරගෙන සුගති පරායන වුණා. මේ දෙන්න භවයෙන් භවයට භවයෙන් භවයට බොහෝ සෙයින් එක්කාසු වුණා. ඒ මොකද දෙන්නාගේ සිතේ ශ්‍රද්ධාව සමානයි. සීලය සමානයි ඥානෙ සමානයි. දෙන්නාගේ පැතුම බොහෝම ඒකාබද්ධයි. මේ දෙන්නා කල්ප ලක්ෂයක් එකතාවනේ. මේ දෙන්නා එක්තරා කාලයක නැවත එකතු වෙච්ච අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. මේ දුකේල පඬිත්යන් වහන්සේ පූර්ව જાතියේක බ්‍රාහ්මණ කුමාරයෙක් මානවකයෙක් ගඟක් අයින ඇවිදමින් ඉන්නකොට පසේ බුදු කෙනෙකුන් වහන්සේ සූරක් මහනුව දැක්කා. හැබැයි මේ සූර එක කොනකින් පාගගෙන දිගට අදිනවා. මේ දරුවාගෙන් ඇවයි ස්වාමීනි මේක පාගගෙන අදින්නේ. දරුවා මේක ටිකක් දිගමදි. මේක ටිකක් දික් වෙන මම මේ අදිනවා. නෑ ස්වාමීනි අදින්න එපා. මම මගේ උතුරු සල්ලෝ පූජා කරන්න මේ අඩුපාඩු පුරවා ගන්න. උතුරු සළුව පූජා කළා. ඒකෙන් මේ සූර්ය නිසිය ඇටයට කරගන්න පුළුවන් වුණා. මේ කුසල බලයෙන් මේ දරුවා ඊළඟ ආත්මයේදී අයිමත් බ්‍රාහ්මණ වාසික මානවකයෙක් හැටියට උපන්නා. එදා ආර උතුරු සළුව පූජා කළ පිනේ මහිමේ නිසා බොහෝම සිනිඳු වස්ත්‍ර ලබන්න වාසනාවන්ත වුණා. එක්තරා අවුරුදු උත්සවයකදී තමන්ගේ මෑණියන් එක අම්මේ මට තාම සිනිඳු මු르දු ඇඳුමක් ඕනේ. ඉතින් ගෙදර තියෙනවා නොයෙක් නොයෙක් විදිහේ ඇඳුම්. ගෙනත් දෙනවා දෙනවා දෙනවා එකක්වත් මේ දරුවාට ගැලපෙන්නේ හැම එකක්ම බරයි සාරයි දරයි කියලා හිතෙනවා. පස්සේ අම්මට කිව්වා අම්මේ මම එනම් සිනිඳු සිවුරු හොයාගෙන ඉන්න සිවුරු සිනිඳු ඇඳුම් හොයාගෙන ඉන්න මට අවශ්‍යයි කියලා අම්මට වැඳලා ජනනාමේ යන්නේ නාවික වෙළඳ කණ්ඩායමකට එකතු වුණා. එකතු වෙලා දැන් වෙළඳාමට සහභාගී වෙමින් නව කණ්ඩායමක් එකට යන වෙළඳ ගමනකට සහභාගී වුණා. ඒ මේ නව පෙළියේ එකින් එකට ගලපලා රුවල් නැව් යන්නේ අද වගේ ආන්තරික නැව් නෙමෙයි. මේ රුවල් නැව් වලට බඩ බර වැඩි වීම නිසා මහනුවරයේදී මේවා ගිලෙන්න පටන් ගත්තා. ගිලෙනකොට ගිලෙනකොට බොහෝ දිනෙක ඉතින් මුහුදුපත් වුණා. නැවුත් එකම මුහුදුපත් වුණා. නමුත් මේ <clears throat> දරුවා නෑලි කෑල්ල කාදාගෙන පීනන්න පටන් ගත්තා. පීනලා පීනලා පීනලා දවස් 7ක් පීනලා ගොඩ වුණා. ගොඩ වෙන්නේ ගොඩ වෙනකොට ගොඩ වෙන්නේ ඉස්සෙල්ලා මොකද සිද්ධ වුනේ? මේ තැනත්තා ඉතා පිරිසුදුව සීලය රක්නා කෙනෙක්. නිත්‍ය වශයෙන් පංචශීලයේ රකින්නවා. ගෙදර එනකොට උපවාසත සීලයේ රකින්නවා. හරියටම උපෝසත දවසක් උදා වෙලා හරදීන් කට සෝදාගෙන උපෝසත සීලේ සමාදන් වුණා මහමුහුදී. අර මහාජනක කුමාරයා වගේ. එදාම මණිමේ කළා දිව්‍යාංගනාව දැකලා මේ දරුවා මුහුදෙන් ගොඩ අරගෙන මහ රජුගේ රජ වෙන්නේ මංගල ශිලාතලයේ කියන්නේ මඟුල් ගල් කලාවේ සැටප්පේවා. දැන් දින හතක් නිරාහාර වුණාට හොඳට නිින්ද ගියා. ඒ වෙනකොට රටේ රජුරු රටේ රජුරු කලෝරිය කළා දවස් හතක් වෙනවා. ඔටුන් හිමි කුමාරයෙක් නෑ. සජ්ජිරුවන් එකම දියණියක් ඉන්න කුමාරිකාවක් සීවලියමි කියලා. මේ කුමාරිකාව ඒ කාලේ ඔටුනු පදින්න නියමයක් නැති බැවින් නැතිමෙතුරු එක්කාස් වෙලා අග්‍ර පුරෝහිතතුමාගේ සහායෙන් කුෂරතේ විහිදුවා. කුෂරතේ කියන්නේ රජකමනේ සුදුසුෙක් තෝරා ගැනීම සඳහා මන්ත්‍ර බලයෙන් විහිදුවන අසුරතියයි. සුදු අසියන් යදල සුදු අලංකාර වලින් සරසලා සුදු ඇඳගත් මැටි ඇනතෝරු පස්සෙන් එන ඇටයට මේ අග්‍ර පුරෝහිතතුමා මන්ත්‍ර ජප කරලා ඊළඟට සුවඳ දුම් අල්ලලා ඊළඟට ත්‍රිත්යන් වඩලා මේ අශ්වයන්ට සංඥාව දෙනවා රියදුරෙක් නැතුව දුවලා යන්න. යම් තැනකට ගිහිල්ලා මේ අශ්වයන් අශ්ව රාජ්‍යය යම් කෙනෙක් වට කරලා ප්‍රදක්ෂිනා කරලා ඉකගත්තොත් ඒ තමයි රාජ්‍යයට ගන්නෙ. ඉතින් මේ අශ්වයන් දුවනවා. දැන් අශ්ව රාජ්‍යය දුවන අනේ සත්‍යයට පස්සෙන් දුවනවා. මේ අස්සරත් ඇරුණා උයන දිහාවට. කවුරුත් කියව උයන දිහා මිනිස්සු නැන්නේ කියලා. පුරෝහිතයා කියවා එහෙම කියන්න එපා. මේ අස්සරතේ යන තැනට යන්න අරින්න. සැබෑ මේ අස්සරතේ ගිහිල්ලා ගිහිල්ලා උයනට ඇතුල් වෙලා අර ගල්තලා වටේ දෙවරක් ප්‍රදක්ෂිනා කළා. අර කුමාරයන් වහන්සේගේ සමීපේ නැවතුණා. එලාම හිවිසි ගහවා. හිවිසි ගාන කුමාරයා නිින්දෙන් අවදි වුණා. එසවා මොකද? තමුන් ආසර රාජ්‍ය ලැබෙනවා. මේ පුරෝහිත බ්‍රාහ්මණයා මේ ඉන්ද්‍රාමිසිකේ කුමාරයාගේ පතුල් බැලුවා. පතුල් බැලුවා මුළු ජම්බුද්දීප රාජකරණ තරම් මහා පුණ්‍යවන්ත කෙනෙක්. ලක්ෂණ ශාස්ත්‍රයේ දාන නිසා එතුමා මේ දේ තීරණය කරලා හිවිසි ගෑවේ. අන්තිමේදී මේ දරුවා නැගිට්ටා. ඇයි රජ කෙනෙක් නැද්ද? මේ විස්තරේ කියව රජුව කලුරිය කළා රාජකුමාරිකාවක් විතරක් ඉන්නේ. සමුන් අතර රාජ්‍ය ලැබෙන ධර්මයෙන්. ඊළඟට තින් සුවඳ පැනී ස්නානය කරවලා රාජකීය ඇඳුම් අන්දවන්න සූදානම් වුණා. මේ රාජකීය ඇඳුම් අන්දවන්න සූදානම් වෙලා අතට ගන්නකොට මේක මේ කුමාරයාට දැනෙන්නේ බොහොම ගොරෝසුයි කියලා. ඇයි මේ රජුරවන්ද නැද්ද හිතේ රජුරවන් නැද්ද මේක වඩා පිණින් දියඳුම් කියලා කිව්වා. මේ තියෙන ඉහළම ඇඳුම් තමයි මේ අපි ගෙනාවේ. එහෙනම් මට දෙන්න කෙන්ඩිය. කෙන්ඩිය අරගෙන නගර දිශාවට, දකුණු දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට මේ උයනේ අට දිශාවටම පැන් වීසි කෙරුවා. පැන් වේගුවා. පුදුමයක් කියන්නේ එදා උතුරු සඳුව පූජා කළ පිනේ මහිමය අට දිශාවේ එක එක දිශාවේ කල්පෝක්ෂ අට බැගින් කල්පෝක්ෂ 64ක් පහළ වුණා. කල්පෝක්ෂ කියන්නේ සිතෝ පැතෝ සම්පන්න ලැබෙන වෘක්ෂ. ඒවෙන් වැඳුම් පැළඳුම් ලැබෙනවා ආභරණ ලැබෙනවා ඕනම දෙයක් ඒවෙන් පහළ වෙනවා. පාතිමෙතුමා කියවා මේ මෙතුමාගේ නියම නම නන්දිය. මේ නන්දිය දැසේ රජ වෙන්න යන නන්දිය ප්‍රසිද්ධ කළා මේක පස්සේ මේ රටේ කිසි කෙනෙක් රෙදි වියන්න එපා. ආභරණ දාන්න එපා. මේ කල්ප රුක්ස වලින් ඇඳුම් ගන්න. ප්‍රතිපින් ඔටුනු පෑඳගෙන සිංහාසන ආරූඪව රාජ්‍යයටපත් වුණා. ආ රාජකුමාරිකාවම <clears throat> අග්‍රමහේතිකා බාටපත් වුණා. දැන් මෙතුමා බොහෝම ධාර්මිකව රාජ්‍ය කරනවා. ධාර්මිකව රාජ්‍ය කරන කාලය තුල <clears throat> හැම සම්පත්තියක්ම මේ රටේ සුලභ වුණා. ඒ කියන්නේ ආරපාන ඇඳුම් පැළඳුම් යාන වාහන මේක හැම දෙයක්ම මේ රටේ සුලභ වුණා මහජනයා බොහොම සුඛිතමුදුතු වුණා. කාලට වැය වානවා ගොඩ ගොවිතැන් ශාස්ත්‍රීයක වෙනවා. මිනිස්සු බොහොම නිරෝගීව ජීවත් වෙනවා සමගින් ජීවත් වෙනවා හොරකම් නැරකම් මොනවාක්වත් ඒ රටේ ඇතුනේ නැහැ. බොහොම ධාර්මිකව බොහොම සංසුන් රටක් බාටපත් වුණා. ඒ අතරේ මේ රාජ මහේසිකාව කිව්වා දේවයන් වහන්සේ අපට මේ සම්ප්‍රාප්ත ලැබුණේ දෙවියන් දීලා නෙමෙයි ඉබේ ලැබුණා නෙමෙයි. අපි සංසාරේ බොහෝ දන් දීලා තියෙනවා. ශීල කළා තියෙනවා, මේ ප්‍රදලා තියෙනවා. අපි නැවතත් ඒ වගේ කුසල් කරන්න ඕනේ. ඉතින් මේ නන්දේ සරජිතුමා කිව්වා කෝචින් අපට දන් දෙන්න ප්‍රතිග්‍රාහකයන් වාසලා නෑනේ දකින්නවත්. අපි හොයාගමු. අපි හොයාගන්නේ නේ ඊට දවසේ අපි 500ක් දෙනාට දානි සූදානම් කරමු කියලා. මේ රාජ මහේශිකාව සුවඳ මල් ආදී රැගෙන මතු මහන්සලාවට ගිහිල්ලා පූජාසනයක් මේ සකස් කරලා එතන නගරෙට දිසා බලා පූජා කරලා මේ ලෝකේ නගර දිසාවේ කොතනක හරි <clears throat> ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නාseek නම් හෙට උදේ අපේ දානෙට වඩිත්වා කියලා ආරාධනා කළා. ආත්ම විශ්වාසයෙන්. හැබැයි ප්‍රහෝදා කවුරුත් මාවේ නැහැ. 500ක් දෙනාට දානි හදලා ඒ වගේම දුගී මංගී අසරණ ආදීන්ට පිළිගැමුවා. ඒ කාලේ දුගියොත් ඒ රටේ හිටියන්නේ ඇත්ත වශයෙන් කියනවා නම් නමුත් රටවැසියන් බෙදා දුන්නා. ඊළඟ දවසේදී දකුණු දිග් භාගයට තෙල් මල් සෝදාදී පූජා කරලා දකුණු දිශාවට ආරාධනා කළා. 500ක් දෙනාට දානේ සූදානම් කළේ කවුරුත් ආවේ නැහැ. තුන්වෙනි දවසේදී බටහිර දිශාවට තිසේ වැඳලා ආරාධනා කළා 500කට දානේ හදලා. එදත් කවුරුත් ආවේ නැහැ. දැන් එන කෙනෙක් නම් වරක් දෙකක් කරනකොට එපා වෙනවනේ. ඥානවන්තයෙම නෙවෙයි. කවරෝ යමක් පටන් ගත්තොත් ඒක නිමාව දකින්නකන් ඉදිරිනවා. ඉතින් මේ රාණි මහසිකාවත් මහා පින් ඇති නුවණ ඇති කෙනෙක් නිසා මන් දෝත්සාහය උනේ නැහැ. හතරවෙනි දවසේදී උතුරු දිගාවට මල්ලාසනයේ තියෙන වැඳලා උතුරු දිගාවට ආරාධනා කළා. ඒ කාලයේදී පద్මාවතී රාජමහේසිකාවගේ පුතුන් 500ක් දෙනා පහේ බුදු වෙලා හිටියන්නේ ඒ පස්වෙනි බුදුවරයන් වහන්සේලා ඉසිගිලි පර්වතයේ එවාගෙම ගන්ධමාදන පර්වතයේ වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේලාට දිවකන් නුවරට මේ ආරාධනය ඇහිලා පසුදාදානෙට වැඩියා. මේ දෙන්න පුදුමාකාර ප්‍රසාදයටපත් වෙලා ඊටාම ගෞරවයෙන් දානේ පිරිනමල වළඳලා අවසානයේ වැඳලා කිව්වා ස්වාමීනි අපි බොහෝම උත්සාහයෙන් මෙම උත්තරයන් වහන්සේලා ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා අප ලබා ගත්තේ. දැන් ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා නොදැකින්න බෑ. දන් නොදෙන්න බෑ. අනුකම්පා කරලා අපේ රටේ උයනේ වැඩ වාසය කරන තේක්වා අපි දිවිමින් සිව්පසයෙන් උපස්ථාන කරන සැපකරු දායකයන් වශයෙන් පිළිගන්නා තේක්වා කියලා ආරාධනා කරලා උයනේ කුටිසෙනසුන් පාසුව සැලසුවා 500ක් දෙනා වහන්සේට මේ දෙන්නා බොහෝම ගෞරවයෙන් සෑමදාම පසේ බුදුවරයන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කළා. මේ අතර පිටිසර බද යම්කිසි කරල්ලක් ඇති වෙලා ඒක සංසිඳුවන්ද නන්දේ රජුරෝ සාජ මහේසිකාට කිව්ව අපේ පසේ බුදුවරයන් වහන්සේලාගේ උපස්ථාන ගැන අප්‍රමාදව සොයා බලන්න මම මේ කරල්ල සංසිඳවලා එන්නම් කියලා සේනාව පිරිවරාගෙන නගරේ පිට වැඩියා. සාජ මහේසිකාවත් රජුරු ඉන්න වගේම උපස්ථාන කිරීමට සූදානමින් සිටිය. හැබැයි පසුවදා දාණය අදාගෙන ඉන්නවා ඉන්නවා පසේ බුදුවරයන් වහන්සේ වැඩියේ නැහැ. කිමා හිතේ දුන්නසක් ඇති වෙන්නේ නැති. පස්සේ නැතිම උතුරණ කියවගේ බලන්නයි පසේ බුදුවරයන් වහන්සේ රද වැඩි නැති මොකද කියලා. ඉතින් මේ 500ක් දෙනා එකමාව කුසෙන් උපන්න පිරිසනේ 1000 උපන්න අයනේ 500ක් දෙනා වහන්සේ එදා අලුයම් කාලේ පිරිනුවම් පාලා. මේ බව රාජමහේසිකාට ආරෙන් දුනා පුදුමාවිදී පුදුමේදී සංවේගයක් ඇති වෙලා මහා පෙරහැරක් හැදීගෙන ගිහිල්ලා 500ක් දෙනා වහන්සේගේ මෙසේ දේහයන් එක්කාසු කරලා රාජ ගෞරවයෙන් ආරාධන පූජා පැවැත්තුවා. 500ක් දෙනා වහන්සේගේම දාපු කොටස් එක්කාසු කරලා නගරෙට පිවිසෙන දැන චෛත්‍යයක් බැන්දෙව්වා. දැන් මේ මහා රජුරෝ නැති අවස්ථාවේ හදිසියෙන් මේ සිද්ධිය වුණේ. මහා රජුරෝ කැරල්ල සංසිඳවලා ආපසු නගරයට එනකොට මාලිගාවට ඇතුල් වෙන්න ඉස්සර පිළිගන්නාපු මැති ඇමතියන්ගෙන් ඇහැවේ අපේ පසේබුදුවරයන් වහන්සේලාගේ සුවදුව කොහොමද කියලා. සියම දෙනාම කියා දේවයන් වහන්සේ දේවයන් වහන්සේ නගරයෙන් පිටමං වූ දවසේම අලුයම් කාලයේ පසේබුදුවරයන් වහන්සේලා සිළු දින අපින්වන් පෑවා. අපරාධ ගෞරවයෙන් ආදාන පූජෝත්සවයේ පවත්වලා මෙන්න මේ චෛත්‍ය බන්දලා ධාතුන් වහන්සේ තන්පත් කළා කියලා කිව්වම රජුරෝ මහා සංවේගයකටපත් වුණා. ඊවා මේතර නික්ලේශී උත්තමයන් වහන්සේලාටත් ජීවිත අනිත්‍යයටපත් වුණා නම් අපවෙන්නම් ගැන කවර කතාවද? මම නම් අයි සිංහාසනේ වාඩි වෙන්නේ නැහැ කියලා එතනින්ම උයනට ගියා. උයනට ගියේ මහණ වුණා. තවස් කෙනෙක්ගෙන් පැවිදි වෙලා ධානය වඩන්න පටන් ගත්තා. අර රාජ මහේශිකාවත් මේ කාරණේලා ගියා. ගිහිල්ලා තවත් ඒ කුටියක තවත් පැවිද්දෙන් පැවිදි වෙලා ධානය වැඩුවා. මේ සංසාර පුරුද්ද. මේ දෙක මේ දෙන ධානය වඩලා ධානය වඩලා බමලෝ උපන්න ආයතරය. අන්නේ බමලෝ ඉඳලා ඇවිල්ලා තමයි මේ සුවර්ණ සාම කුමාරයන් වහන්සේගේ කාලයේ මේ සිද්ධිය වුණේ. එතකොට දුකෝල පඬිත නමින් උපන්න මනුලව එදා ඒ නන්දිය මහ රජුරු පාරිකා කුමාරිකාවතෙන් උපන්න එදා රාජමහේෂිකාව. මේ දෙන්න අයමත් දිවාපත්තුන නමුත් භ්‍රමචාරී විසිතේ තවස් පැයෙන් පැවිදිලා සිටගෙන මේ ස්වර්ණ සාම පුත්‍රයන් වහන්සේ ලැබුයි. අන්තිමේ මේ ධර්මවත් බමතලයට ඥාන තුන්දෙනාම ධාන වඩලා ඒ බමතලේ ඉඳලා තමයි අන්තිමා භාවයේදී මනුලව එක දාසනේ දෙන පහළ වුණේ. ගම්මාන 80000 ආදායම් ඇති මහා උසස්ම බ්‍රාහ්මණ වංශික ධනවත් නිවසක තමයි මේ දුකෝල පඬිතුයන් වහන්සේ වෙලා උපන්නේ. නම පිට්ඨලේ මානවක බොහොම රූපවන්තයි සංවම් පාටයි මහා පුරුෂ ලක්ෂණ කීපයකොත් ඒ ශරීරේ පිහිටා තිබුණා එදා ඒ රාජ මහේසිකාව සාගලපුර නුවර ඒ වගේම උසස්ම බ්‍රාහ්මණ වාසික උත්තමාවක් හැටියට උපන්නා එතුමියක් බඹතල ඉඳලා ආපු නිසා බොහොම රූපවන්තයි බොහොම ඥානවන්තයි පුණ්‍යවන්තයි අවුරුදු 20 දී මෞපියන්ගේ මහත්මා ඇවිතිල්ලක් ආවා විවාහපතින සඳහා. එලාවේ මේ පිට්ඨලී මානකයන් වහන්සේක ප්‍රතික්ෂේප කළා. නමුත් මව්පියන්ගේ වටිනේ නැවත නැවත කියන නිසා එවනම් මම මට සුදුස්සෙක් තෝරා ගැනීම සඳහා උපායක් යොදන්නම් කියලා රංකරුවන් ගෙන්නලා තනි රත්තරණින් බොහෝම ලස්සන දිව්‍යාංගනාවක් වගේ රූපයක් නිර්මාණය කෙළෙව්වා. කාන්තා රූපයක්. ඒක ඇඳුම් අඳවලා පළඳවලා කිව්වා මෙන්න මේ විදිහේ කෙනෙක් හිටියොත් නම් මම බාර ගන්නවා කියලා. ඉතින් මේ කාර්යගෙන බ්‍රාහ්මණයෝ ආනාවක් ත්‍යාන ගමින් ගම ගමින් ගම නගරෙන් නගර ඇවිදගෙන ඇවිදගෙන යනකොට අර පූර්ව જાතියේ එකරීතියේ කෙනා දැන් ඉන්නවනේ සාගලපුර. අනේ එතුමිය හරියට මේ හා සමානයි. ඊපස්සේ ඉක්කලීමාන කුමාරගේ මව්පියන් මේ විස්තරය කියලා පාරිකා කුමාරිකාව කෙනේ එතුමිය දැන් භද්‍රා කාපිලානි නම එතුමියගේ දෙමව්පියන්වත් මේ කියලා නිවා ගියුසුන් කෙරෙව්වා. මේ දෙන්නත් අර කලින් වගේ ලියුම් ගනුදෙනු කරන්න බලාපොරොත්තු වුණේ විවාහ ප්‍රතික්ෂේප වෙන්න. නමුත් මේ යන දූතයෝ ඒ ලියුම් කඩලා වෙන විදිහට ලියලා තමයි මේ දෙන්න සම්බන්ධ කෙරෙන්නේ. මේ දෙන්න සම්බන්ධ කළ දැන් විවාහ ප්‍රාර්ථනා වයස 20 දී. මේ දෙන එක ඇඳේ නිදාගත්තත් මැදෙන් දා ගන්නවා ලොකු මල් වැඩමක්. ඇඟින් ඇඟට ඇවිලෙන්නේ නැති නේ තරම් පිළිසුදුයි. දෙන්න මූණෙන් මූණ බලන්නේ නැහැ. ඒ තරම් මේ දෙන්නා බ්‍රහ්මයන් හා සමානව පැවතුනේ. කොහොම ටික දවසක් යනකොට කුමර සීසාන තැන බලන්න ගියා මේ පිප්පලී මානවක. කුමරයේ සීසාන කොට මිනිස්සු කොකුන් ඇවිල්ලා මේ කුඩා පණු කැදලි ඇද ගන්නවා. සීසාන තැන පණුවක් මතු වෙනවා කොක්කු ඇවිල්ලා මේවා අදිනවා. එවගේ නේදා මේ බද්දරා කාපිලානි නරිමිදුලි තරංගයේ සේවිකාවක් ලවා ඉස පීරවමින් ඉන්නකොට අවද්දාතියක් මේ තල මනලා තිබුණා. මේ තලවල කරලි පණු හැදිලා තිබුණා. කපුටයිල්ල මේ තල කරිලවල පණුවන් ගහගෙන යන්න පටන් ගත්තා. ඉතින් අර පිප්පලීමානු කුමාරට හිතා පාළ වුණා අනේ දෙයියේ මේ අපේ කුඹුරේ මේ තරම් ප්‍රාණඝාත සිද්ධ වෙනවානේ මිනිස්සුwidetilde කියලා. ඉතින් එහෙම අනේ කාටද මේ පාපේ? ඉතින් අර සීසාන මිනිස්සු කියනවා දැන් මේ සීතාලා අස්වැන්න ලැබෙන්නේ අයිතිකරුවන්දනේ. ඒ සතුන් මැරීමෙන් සිදුවෙන පාපයත් අයිතිකරුවන්ලා කිව්වා. ඉතින් ඒක හරිම සංවේගයක් ඇති වුණා. අර භද්‍රා කාපිලානි දාසින් යනවානේ කාටද මේ කපුටන් දැහැගෙන අනුන් දැහැගෙන යාමේ පාපේ කාටද කියලා. දාසිනුත් කිව්වා මේ කලායිතිකාරයන් දැ කියලා. එයින් එතුමිය සංවේගයටපත් වුණා. පස්සේ මේ දෙන්නා දවාල එකතු වුණ වෙලාවේ මේ දෙන්න කිව්වා ස්වාමීනි භද්‍රා කාපිලානි කිව්වා ස්වාමීනි මම මහාන වෙන්න ඕනේ. පිපිලිමානකයන් වහන්සේ කිව්වා මම මහාන වෙන්න ඕනේ. දෙන්නම එක බහ. දෙන්නම සල්පලෙන් ගෙන්න ගත්තා අටපිරිකර. මේ දෙන්න උද්දේශක ප්‍රවිද්දෙන් පැවිදි වුණා මේ ලෝකයේ කොතනකාරී කොතනකාරී සාස්ත්‍රුන් වහන්සේ නමක් නිවන් මඟ පාදා දෙන සාස්ත්‍රුන් වහන්සේ නමක් වෙතොත් උන්වහන්සේ වෙනුවෙන් අපේ ප්‍රවිද්ද වේවා කියලා ඉසකෙත් බාගෙන කසාවත් හඳ පෙරවාගෙන පයිදුනේ. ඉතින් මේ දෙන්න දෙමව්පියන් අඬා වැළපෙද්දී ගෙදරින් පිටත් වුණා. කවදාකවත් පාගමනින් වැදලා පුරුදු නැහැ. ශ්‍රී ශ්‍රීකාවලින් ගිහිලා පුරුදු. නමුත් මේ දෙන්න මහා පුණ්‍යවන්ත වගේම වීරියවන්තයි. මේ දෙන්නා දැන් පාගමනින් ගම්පිය සික්මවා ගියෙilla ගම්මානෙන් පිට වෙච්ච වෙලාවේ තිප්පලේ මානවකතුමා ගෝත්‍රයෙන් කාශ්‍යප ගෝත්‍රයේ එනිසා පසු කාලයක කාශ්‍යප නම ඇතුනේ මහා කාශ්‍යප. ඉතින් උන්වහන්සේ කියා හිටියා දැන් අපි පැවිද්දු. ඉතින් පැවිදි දෙන්නෙක් මෙහෙම එකට යන එක සුදුසු නෑනේ කාන්තාවකෝයි පිරිමේකෝයි අපිට එන්න දාම් වෙන් වෙන්න ඕන. සාදු සාදු ස්වාමීන් එහෙමයි මට අවසරයි කියලා තුන් වාරයක් මේ හික්කලේ නැත්තම් කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ පතුල් ගැන්දා. ගණක් තුන් වාරයක් ප්‍රදක්ෂිනා කළා. කිව්වා ස්වාමීන් අපි කාන්තාව අපි වම් පැත්තේ නිබන මම නැත් වම් පැත්තේ පාර ගන්න. තමුන්නාස දකුණු පැත්තේ පාර ගන්න කියලා හැරුණා. හැරෙනකොට පුදුම දෙයක් වුණා. මේ දෙන්න කල්පලක්ෂය සමාන ශ්‍රද්ධාව ඇතිව සමාන සීලය ඇතුව සමාන ඥානය ඇතුව එකට පින්දාම් කරගෙන ආපු මෛත්‍රියෙන් මෙලිය පැටලී සිටියේ දෙන්නේ. අර අමුසමියන් අතෙන් රාගෙන් නෙමෙයි මෛත්‍රියෙන් මෙලිය පැටලී ඒකාබද්ධව පින් කරගෙන ආපු දෙන්නේ. මේ දෙනාගේ ගෙන්වීම මාපොළොවට දරන්න බැරි වුණා. බුදුම සිද්ධියක් අචේතනික මාපොළොව කම්පා වුණා. ඉතින් මේ දෙන්න දෙපැතර ගියා. එයින් භද්‍රා කාපිලාණී ටිකක් දුර යනකොට පාරෙන් පැල වනාන්තරයට ඇතුළු වන තාපසාරාමයක් සම්මුඛ වුණා. මේ තාපසාරාමයේ තෙලලා ටික කාලයක් ඒ කියන්නේ අවුරුදු 4ක් 5ක් පමණ කාලයේ සවස්දන් කරමින් හිටියා. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දැන් දකුණු මාර්ගයේ යනකොට ඔබ දැක්ක ලෝතුරා බුදුරජාණන් වහන්සේ දාළු යම් කාලේ. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදු සසුනට උදාන සංග්‍රහයක් කරන තුන්වෙනි ශා วก තනතුර දරන්නා වූ කෙනෙක් වෙන බැවින් ඒ ගුණගරුකත්වය නිසා සරුවක්ඥන් වහන්සේ පෙර මඟ වැඩලා ගහක් වල වැඩේ කිය. සරුවක්ඥන් වහන්සේ දුටු ප්‍රමණීමේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ මොකද කල්පලක්ෂයක් පෙරම් පුරාගනාවේ ගෞතම බුද්ධ ශාසනය පතාගෙන නාසේ දකින ගමන් මේකේ විශ්වාසය ඇති වුණා මේ තමයි මම සොයාගෙන සාස්ෘන් වහන්සේ කියලා සමීප වුණා. සමීප වෙලා වැඳලා පැවිද්ද ඉල්ලුවා. එළාමේදී සරුවක්ඥන් වහන්සේ අවාදය දෙනකොට පැවිද්ද පිහිටියා. උපසම්පදාවත් පිහිටියා. ඒකට කියනවා අවවාද පටිඝාන උපසම්පදාව කියලා. එක්කෙනෙකුට පමණයි ඒක ලැබුණේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පමණයි. සරුවක්ඥන් වහන්සේගේ සමීපේට වැඩි මේ මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ කරේ දාගෙන හිටනේ දෙකොට සිවුර මේක බොහෝම වටිනා පට සිවුරක්. ඒ කියන්නේ මේ කාලේ හැටියට බොහොම වටිනා සිවුරක්, පට සිවුරක්. බුදුරජාණන් වහන්සේ ඔක දැක නැහවා කාශ්‍යපයේ ඔක බොහොම ස්මිදු සිවුරක් නේද? එසේ ස්වාමීනි කියලා බුදු පාමුල කියලා නේක පූජා කළා. බුදුරජාණන් වහන්සේගේ තියෙන දෙපර සිවුරක්. ඒ දෙපර සිවුර මේක පෙර තුන් වාරයක් මහ පොළොව කම්පා කළ සිවුරක් එසේ මෙසේ එකක් එහෙම නෙයි. ඒක මේ රහතන් වහන්සේට බාර දුන්නා. ඒක පුදුම සිද්ධියක්. බුදුරජාන් වහන්සේ රජගහනුට වඩින් ඉස්සර උරුවෙල් දනාවේ කියන්නේ උරුවෙල් පාපස්ලස්සේ দমনයේ සඳහා ඒ කාලයේදී රජගහනුවර සිතුරු දෙදරයක සේවය කළ පුණ්ණාපින දාසිය මේ පරිලෝ ගිහිල්ලා පුණ්ණා දාසියගේ ශරීරය උතලා දාලා තිබුණා වස්ත්‍රයක්. මේ සෝනේ දාපු වස්ත්‍රය පණුවන් තිබා පමණ ජවසේගෙන ඉන්න වෙලාවේ සරුවක් යනවා තුතින්න වැඩලා මේක දසාදාලා ගත්තනේ පන්සු කුල වශයෙන්. කරන්න පුළුවන් දෙයක්ද? පණුවන්තිමක් කියන්නේ ලාස් ගණක්. මේ ගසා දාලා ගන්නකොට පොළොව කම්පා වුණා කියනවා. ඒ මොකද? සක්කුති රජ වෙලා කල්පරෝසයෙන් ලැබෙන දිවසලු පිළි ගලන්න තරම් සුදුසු මහා පුණ්‍යවන්තයෙක් මේ මිනි කුණක් උතා දාලා තියෙන පාසුකෝල වස්ත්‍රය ගත්ත නේද ආචාර්යයි අල්පේක්ෂිතා ගුණය කියලා ප්‍රශංසා මුඛයෙන් තමයි මේ මහා පොළොව කම්පා වුණේ. මේක ගිහිල්ලා හේදුවා පොකුණකට සෝදලා මේක මහාගත්තා. පසුකොළ වශයෙන් සිවුරක් හදාගත්තා. සිවුර හදාගෙන අවසන් වෙනකොට මහ පොළොව කම්පා වුණා. ඊළඟ මේක පෙරවගත්තා පණුකොලා. පෙරවා ගන්නකොට මහ පොළොව කම්පා වුණා. ওই අවස්ථාව තුනේම ආස්ථාරි භාවයට පත්ලයි අචේතනික මහ පොළොව කම්පා වුණා. ඒ මේ කීමරේ තමයි දැන් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ පවරන්නේ. උන්වහන්සේට මේක පවරන වෙලාවේ මහ පොළොව කම්පා වුණා. ඒ සුගත චීවරය දරන්න මහා ආකාශ පුරාතන් වාසී හැර කිසිම ශ්‍රාවකෙක් මේ බුදු සසුනේ හිටියේ නැහැ. හේතුව මහා ආකාශ මහරහතන් වහන්සේ එදා බුදු පාමුලදී දුතාංග 13ම පිහිටියා සමාදන් වුණා. එදා සමාදන් වූ දුතාංග 13 අවුරුදු 120ක් කල නගර ආරක්ෂා කළා. මහා ආකාශ පුරාතන් වහන්සේගේ වයස අවුරුදු 140යි. පැවිදි නූත අවුරුදු 20යි අවුරුදු 120ක් මහානදම් කෙරුවා. උදාහරණයක් අවුරුදු 120 මේක දවසකදීවත් දුතාංග ධාතුන කැඩුවේ නැහැ. මේ මහා ආකාශයේ මෞත්තමයන් වහන්සේලා පැවිදුණා දවස් 7යි සාත්‍යයෙන් ඉස්සරගත කෙලි. අටෙනිදා අරුණෝදය වෙනකොට සෞකලසුනසා මහා රහත් භාවයට පත් වුණා. ඒ රහතන් වහන්සේ සාතනකොට ත්‍රිපිටක ධාරී ඒ වගේම ත්‍රිවිද්‍යා සත්‍යවිද්‍යා සුපලිසි ඥානාලාභීව තමයි අරහතේටපත් උනේ. පසු කාලයක දුතාංග දාදීන්ගෙන් අග්‍රස්ථානයේ තනතුරු ලැබුවා. දැන් මෙතන මේ දිග කතාවක් ඇටියෙන් හඳුන්වන්න යෙදුනේ කල්ප ලක්ෂයක් මෞපිය දෙපලක් හැටියට මේ දෙනා මොනතරම් ඒක එක්කාසුව ආවද කල්ප ලක්ෂය කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයිනේ කල්පය කියන එක බොහොම දිග කාලයක් කල්පයේ කියන එක මහා කල්පයේ කියන එක වර්ෂ වලින් ගණන් කරන්න බෑ. කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. දැන් කල්පයක් විනාශ වෙලා ඊළඟට මිනිසයන් දෙව්ලොවෙන් බඹලොවෙන් චුත වෙලා ඕපපාතික මිනිසයන් වශයෙන් උපදිනවා උපදින නැත්නම්ගේ අවුරුදු අසංකේයයක් ආයුෂයි. එහෙම අසංකේය ආයුෂ ඇති ශාල පිරිසක් මනෝලෝක පහළ වෙනවා. ඒ ඇත්තන්ගේ ආයුෂය අනුක්‍රමයෙන් අඩු වෙලා දහවසයට බහිනවා බොහෝ දීර්ඝ කාලයක ඇවෑමි. දහවසයට බැලලා සත්ව විනාශයක් වෙන ඕන අන්තර කල්පයයි. ඊළාට ආයමත් කුසල් කරන්න සිදුවීමෙන් ඉතුරු වෙන ටික දෙනා කුසල් කිරීමෙන් අසංකේය අවශ්‍ය දක්වා වැඩිනවා. දැන් ආය බහිනා දායක. එම අසංකේය අවශ්‍ය ටිකේ දහවසයට බහින වාර 20ක් තියෙනවා. ඒ 20ද කියනවා අන්තර කල්ප 20යි කියලා. කල්ප විනාශය නෙමෙයි සත්ව විනාශ 20ක් ඔතන තියෙනවා. ඒ අන්තර්කල්ප 20ක් කාලය තුල තමයි දෙවියෝ මිනිස්යෝ මේ මිහිතලේ දෙව්ලොව ඉන්නේ. ඊළඟ කල්ප විනාශය ආරම්භ වෙනවා. ගින්නෙන්, ජලයෙන්, සුළඟෙන් කොයි හරි එකකින්. කල්ප විනාශ වෙලා අවසන් වෙන්න යනවා අන්තර්කල්ප 20ක් තරම් දිගු කාලයක්. කල්පය විනාශ වෙනකොට ලෝක විනාශ වුණ එක සක්වලක් නෙමෙයි. සක්වලවල කෝටි ලක්ෂයක් එකට විනාශ වෙන්නේ. හැතෙනෙකුත් එහෙමයි. ඉතින් මේ ශක්වලවල් ඔක්කොම විනාශ වෙන්නේ කෝටි ලක්ෂයක් ශක්ව විනාශ වෙන්නේ යන අන්තර්කාල්ප 20ක් තරම් දිගු කාලයක්. ඊළඟට අජටාකාශ වෙලා පවතින අන්තර්කල්ප 20ක් තරම් කාලයක් කුලම් පොදක්වත් නැතුව තනාන්දකාරව. ඊළඟට බමලෝ එන්නේ අනන්ත අපරිමාණ ධර්මයන් හිතනවා මේක පෙර තිබුණා වූ ශක්වල පොළොව තලයේ දෙවුලව බමලව නැතත් එසේ කලින් වගේ තිහිකාවා කියලා හිතනවා. ඒ අත්ංගේ පිරිසුදු සිතින් සිතන සිටිල නිසා යුතු සමුත්තානක වශයෙන් ලෝක ධාතුවේ වර්ෂා පතනයක් ඇති වෙලා අලකාකාශ ඔක්කොම ජලාශ වෙනවා. කාලයන්ගේ රැමින් මේවා ජලාශ සම්පින්දනය වෙලා විනාශ වූ පොළොතල කෝට් ලක්ෂය ඇති වෙනවා. විනාශ වූ දින ලෝක හයේ නැසත් පිටේනවා. විනාශ වූ බ්‍රහ්ම ලෝක තුනේ පරි හය හරි නමේ අයිමත් හතරන්නේ. මේ නිසා තමයි සමහර බ්‍රහ්මයෝ කියන්නේ මමයි මේ මමයි ලෝකේ නැංගේ දීලා. නැවුවා නෙමෙයි. එයාත්න්ගේ සිත ප්‍රත්‍ය වුණා ලෝකේ හැදෙන්නේ. ඉතේ හැදිලා අවසන් වෙන්න යනවා කාලයක්. ඒකටත් අන්තර්කල්ප 20ක් තරම් දුර කාලයක් යනවා. මේ මහා කල්පයට අන්තර්කල්ප 80ක් තරම් දිගයි. එයින් ලෝකේ වෙනසෙමින් පවත්නා කාලයට කියනවා සංවත්ත අසංක කල්පය කියලා. ලෝකේ වෙනසී අදිතාකාශ කාලයට කියනවා සංවත්තඨායි අසංකල්පය කියලා. ලෝකේ හැදීමින් පවත්න අන්තර්කල්ප විශේෂද කියනවා විවත්තය අසංකල්පය කියලා. ලෝකේ හැදී පවත්න අන්තර්කල්ප විශේෂ කාලයට කියනවා නිවත්තඨායි අසංකල්පය කියලා. මේ කොටස් හතරේ කාසුවේම තමයි එක මහා කල්පයක් කියන්නේ. ඔය වගේ මහා කල්ප ලක්ෂයක් තිස්සේ මේ දෙන්න එකට පෙරම් පුරාගෙන ආවනේ මොනතරම් මෛත්‍රියක් මේ දෙන්නගේ ඕනෝන් අතර පවතින්නේ නැද්ද? මේ නිසා තමයි අන්තිම දවසේ මෙන් එනකොට මහ පොළොවට පවා දරන්න බැරුව කම්පිත වුණා කියන්නේ. මේ වාගේ ආචාර්ය සම්බන්ධතා ලෝකේ පැතුණා. ඒ දෙන්නගේ ඒ කල්පලක්ෂය තුල අපාට ගිය වගක් කොහෙවත් සඳහන් වෙලා නැහැ. අන්තිමේදී බද්‍රා කාපිලානි මෙනි ප්‍රශ්න ඇතුණාට පස්සේ පැවිදි වාරයේ අත්යටපත් වුණා. ඉතින් මේ විදිහේ ශ්‍රේෂ්ඨ චරිතාපදාන ගැන සඳහන් කරලා තියෙන අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. නාසේ අතීතානාගත වර්තමාන තුන් කාලයේ මනමින් දන්නා බැවින් ඒ ඒ පුද්ගලයන්ගේ අතීත බව පරම්පරා සම්බන්ධ සියල්ල විවරණය කළා කියලා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්න ඕනේ මා මුලින් ප්‍රතිඥා කළා සුවර්ණ සාම කුමාරයන් වහන්සේ මෛත්‍රී බලෙන් මුළු වනාන්තරයේම මෛත්‍රී සාගත වනාන්තරය බාටපත් කළා කියන කතාව කියුණා. එසේ නේනම් අප විසිනොත් මේ මෛත්‍රී බලය වැඩි දියුණු කළ යුතුයි නේද කියන එකයි අපේ මේ ඉදිරිපත් කරන්න යන කාරණය. මේ කාලයට කියනවා ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ අවියවද වලින් ලෝකයේ මිනිස්යන් සතුන් විනාශ වෙන කාලයයි. මේ කාලයේ ද්වේෂ මූල අකුසල් උස්සන කාලයයි. තව අවුරුදු 6500ක් යනකොට මිනිසයන්ගේ පරිමාස අවුරුදු 10යි. ඒ වෙනකොට මිනිස්සු වැඩිම ජීවත් වෙන්නේ සත්ව මාසයෙන්. සතුන් මරාගෙන තමයි කන්නේ බොන්නේ. කිසිම පංචශීලයක් ගුණයක් ධාමයක් නැහැ. මව්පියන් ගැනවත් ඇදහිල්ලක් නැහැ. රස භෝජන අතුරුදාන් වෙනවා. අන සම්පත්‍යක අතුරුදාන් වෙනවා. ඒසන් සතුන් හා සමාන සමාජයක් ඇති වෙනවා. ඊළඟට තමයි සත්‍තර අන්තල් කල්පයේ කියන විනාශයේ සිද්ධ වෙන්නේ වර්ෂාපතනයක් නිසා. දැන් ඒ ගත වේගෙන යන කාලය ගෙනියන මේ කාලයයි. අපේ බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ මිනිස්යාගේ පරමාසරුදු සීයක් තිබුණා. දැන් සතවර්ෂ 25ක් ගෙවිලා 26 වෙනි සතවර්ෂයයි මේ අපි පවතින්නේ. එක සතවර්ෂයකට අවුරුද්දක් තරම් පරමාස අඩු වෙනවා. ඒ අනුව දැන් පරමාස අවුරුදු 25ක් අඩු වෙලා. එදා 100 නම් අද 75යි. එනෝ දැන් 26 වෙනි සතවර්ෂ උපදින්නන්ට 74යි පරමාස වැටෙන්නේ. මේ වාගේ බෑගෙන බෑගෙන යනකොට අවුරුදු 6500යි 10ට බහිඳ යන්නේ. සමාපීඨත් ඉස්සෙල්ලා බහින්න පුළුවන් එතනම් වේගවත් දැස්මක් දැන් තියෙනවා. මේ කාලය තුල බෞද්ධයන් වශයෙන් බුදු ගුණ බලය මනවෙන් පිළිගන්නා බැවින් සරුවක්ඥන් වහන්සේගේ මෛත්‍රී පාරමිතා බලය අනුගමනය කරමින් තම තමාගේ චිත්තසංතාන තුළ වඩාත්ම මෛත්‍රී වැඩි යුතු තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව අවශ්‍යයි. එයින් ප්‍රධාන තැන ගන්නේ මෛත්‍රී බලයයි. මෛත්‍රී භාවනා කිරීම ගැන කෙටියෙන් හඳුන්වනවා. මෛත්‍රී භාවනා කරන්නෙකුට ආනිසංස රාශියක් මෙලොව ලැබෙනවා. සැපසේ නිින්ද යනවා. සැපසේ අවදි වෙනවා. නපුරු සීන නොපෙනී යනවා. දෙවියන්ට ප්‍රියමනාප වේදවා. මිනිසයන්ට ප්‍රියමනාප වේදවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. වාසවිෂ අවියාවද ගිනි විපත් වලකේනවා. මොහොනේ වාගේ වඩා ප්‍රසන්න වෙනවා. චිත්ත සමාධිය වහවාම ලැබෙනවා. මරණාසන්න මොහොතේදී මනස සිහිනුවණින් යුක්ත වෙනවා. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන තුනක් උපදවනවා. ධ්‍යාන තුනෙන් නොපිරිහි කියනම් බඹතලේ උපදිනවා. සසර ගමනේදී මෛත්‍රී භවයේ දුරු කරගත් නිසා භවයක් පාසා ගුණේ පිහිටෙනවා. අපේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව જાතියේදී අරක නමින් තාපස කෙනෙක්ව වනාන්තරේ හත් අවුරුද්දක් පෛත්‍රී ධාන වැදුවා. ඒ තිනේ බෙලෙන් උන්වහන්සේ මහා කාල්පාතක් ආභාසර බවතලේ බ්‍රහ්ම රාජයේක සැපවින්ද. ධාන සැපවින්ද. කුසිය වාරයක් සබ්දෙවුදු පදවියටපත් වුණා. 500 වාරයක් චක්‍රවර්ති රාජ්‍යයටපත් වුණා. ප්‍රදේශ රාජ්‍ය ලැබුවා අප්‍රමාණයි. මේක ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පූර්ව ජාතියකදී පෙරවිසු ආත්ම දක්නා නෝන පහළ වෙලා තේරුම් ගත්තා මෛත්‍රී මිච්ඡර ආනිශංස කෙන දෙන පින්කමක් නැත්නම් ගුණයක් නේද කියලා අදිෂ්ඨාන කළා. මට නිවන් දක්න අතුරු කවදාකවත් මගේ සිතේ ද්වේෂයක්, ව්‍යාපාදයක්, ක්‍රෝධයක්, වෛරයක්, පටිගයක් ඇති නොවේවා. මට මෛත්‍රියම පිහිටාගෙන නිවන් මාර්ගය ගන්නට වාසනාව වේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ රහත් කෙනෙකුුණ ආසේතේ මෛත්‍රී බලය උපකාරී වුණා. මේක නිසා මෛත්‍රිය වැඩිමෙන් මතු සසරදී අප්‍රමාණ අනිසංසය කාන්තෙන් ලැබෙනවා. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයයි. මිත්‍රත්වය කියන එක මිදසුම් කරන්න දැකුවේ මව්පිය දෙන්නගේ දරුවන් ගැන තියෙන මිත්‍රත්වයයි. මව්පියන් දෙන්නගේ හිතේ දරුවන් ගැන පාලුනේ මිත්‍රත්වයේ මේ යාළුකමක් නෙමෙයි. දරුවන්ගේ අභිවෘද්ධිය පැතීමේ මිත්‍රත්වයයි. මාතා යථා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරාක්කේ කියලා සඳහන් වෙනවා කවුද දන්නවා. එක දරුවෙක් ඇති මව කෙනෙක් පිය කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන බලන්නේ නැහැ. දරුවාගේ අභිවෘද්ධියම සැලසෙනවා. මේ තරම් හිතවත් බවක් අභිවෘද්ධියේ පැතීමක් තමයි මෛත්‍රිය කියන්නේ. ඒ දෙමෝපියන් දෙන්නා දරුවන් ගැන දක්වන අභිවෘද්ධියේ පැතීම හා සමානව ලෝවැස සියලු දෙනාට <clears throat> මේ වැඩිම තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. ඒකට හාත්පසින් ප්‍රතිපක්ෂ දේ තමයි ව්‍යාපාදයේ වද්දේශය. දේශයේ දුරස්ත සතුරේ. හැබැයි මෛත්‍රියේ බොහෝම සමීප සතුරේ තියෙනවා රාගය කියලා. මෛත්‍රිය කියන්නේ මෘදු භාවයේනේ රාගයත් මෘදු භාවයෙන් තමයි මූණ වලින් එන්නේ සවටගෙන. රාගයෙන් ප්‍රවේශම් වෙන්නට ඕන ද්වේෂයෙන් ප්‍රවේශම් වෙන්න දෙයක් නෑ ද්වේෂයෙන් දුරින්ම ඈත් වෙනවා. මෛත්‍රියේ වඩන ආකාරය මෙහෙමයි. තමන්ද තමන් ඉස්සර වෙලා මෛත්‍රිය කරගන්න ආශීලයක පිළිදලා. තමන්ද තමන් මෛත්‍රිය කරගෙන ඊළඟට තමන්ගේ ජීවත් වෙනවා නම් මෞතුමිය, පියතුමා, ගුරුතුමා ආදී වැඩිහිටි සම්භාවනීය කෙනෙක් ඉස්සරහා ඉන්න ඇති හිතාගෙන එතුමාට මෛත්‍රිය වල්ලා ධ්‍යාන උපදවනවා. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් ආදි වශයෙන් වෙන වෙනම අරගෙන වෙන වෙනම ධ්‍යාන උපදවනවා. ධාතුලස් දිනෙකට වෙන වෙනම ධ්‍යාන වඩලා ධාදිනාම එක්කාසු කරලා ධ්‍යාන වඩනවා. ඊළඟට ගන්නවා මධ්‍යස්ථ කෙනෙක්. Taman උපකාර කළාත් නැහැ, වරදක් කළාත් නැහැ මධ්‍යස්ථයි. එක්කෙනෙක් අරගෙන ඌව වෙත ධ්‍යාන වඩනවා. තව කෙනෙක් තව කෙනෙක් කියලා මෙම ධාතුලස් දිනෙක් මධ්‍යස්ථයන් අරගෙන හිතින් මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඊළඟ සමූහයෙන් එක්වාසු කරලා මෛත්‍රී ධාන වඩනවා. ඊළඟ තමන් අහිතවත් සතුරු පුද්ගලයෙක් සිටියනම් ඒ ඇත්තත් ඉස්සරහට අරගෙන මෛත්‍රී වඩනවා. එහෙම කීප දිනක් ඉන්නවා නම් වෙන වෙනම ඒ ඇත්තන්න මෛත්‍රී ධාන වඩනවා. දැන් මේ ආකාරයෙන් පුද්ගල ભેදය අවසන් කළා. ඒකට කියන සීමා සම්භේදය කියලා. ඒ කියන්නේ මේ හිතවන්තයා, මේ මධ්‍යස්ථයා, මේ අහිතවන්තයා කියලා දැන් ભેදයක් නැහැ. ඒ කොටස් ඔක්කොටම මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන් වුණා නම් අන්න සීමා සම්භේදය. ඊළඟට කරන්නේ දැන් තමන් gedaraක නම් වාසය කරන්නේ gedare ඉන්නේ. පේන නොපෙනෙන සීල සත්‍යයන්ගේ මෛත්‍රී ධ්‍යාන වඩනවා. තමන් ඉන්න ගමේ සීල සත්‍යයන්ගේ මෛත්‍රී ධ්‍යාන වඩනවා. හැබැයි මේ gedaraට ධ්‍යාන වඩනකොට හිත අහතර ගන්නවා. ආ කියනගෙන හිතනවා වගේ තමයි ගේ දිහා බලන්නේ මෛත්‍රී වඩන්නේ. ගමේ සත්‍යයන්ගේ මෛත්‍රිය කොහොමද ගමෙන් ඉහළ අහසේ ඉඳගෙන කර හැටියටයි ආවර්ජන කළ මෛත්‍රිය වඩන්නේ. දැන් තමන් ඉන්න නගරයට, තමන් ඉන්න රටට, තමන් ඉන්න ලෝකයට ඉහළ ඉහළ තීත යාමින් ඉහළ ඉඳගෙන කරන්න වාගේ හරියට වැඩි වහින්න වාගේ මෛත්‍රී චිත්ත ධාරාව ඉහිදුවන. දැන් ඉතින් ඊළඟට නැගින දිශාවට මෛත්‍රිය වැඩනවා. දිශාවේ සීල සත්‍යයන්. ඔය වගේ දක්වන්නේ බටහිර උතුරේ නැගෙනහිර අනුදිශාව, දකුණු අනුදිශාව, බටහිර අනුදිශාව, උතුරු අනුදිශාව, යට දිශාව, උඩ දිශාව කියන මේ දිශා 10ටම වෙන වෙනන ධ්‍යාන වඩමින් මෛත්‍රිය පතුරවම. මේ කිව්වේ ගැඹුරට මෛත්‍රිය වඩන හැටි. ගැඹුරට මෛත්‍රිය වඩන හැටි. මේ මෛත්‍රී භාවනා විවිධාකාරයෙන් තියෙනවා. කර්මයේ සූත්‍රයේ තියෙන එක්තරා ක්‍රමයකට. ඒ වගේම කඳ පිරිතේ තවත් ක්‍රමයකට තියෙනවා. තාත්තා සූත්‍ර දේශනාවල මෛත්‍රී භාවනා ගැන විශේෂ විවරණ තියෙනවා. පටිසම්භිදා මග්ග පාළියේ විසුද්ධි මාර්ගයක් අභිධර්ම පිටකයේ අභිධර්ම පිටකයේ සුභංග ප්‍රකරණයේ මේ මෛත්‍රී භාවන එකලෙස විස්තර කරලා තියෙනවා. එතන සඳහන් වෙනවා පද හතරක්. තමන්න තමන් මෛත්‍රී කරගන්නකොට පාළියෙන් කියන්නේ අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනේගෝ හෝමි සුඛියාතානම් පරිහරාමි ඒක තේරෙම මම වෛර නොවේමි. මම තරහ නොවේමි. මම නිදුක් නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. මේ මම සුවපත් වෙම්වා කියලා හිතන්නේ. මම වෛර නොවෙම්වා කියලා හිතන්නේ. පතනවා නෙමෙයි. තමා ළඟ තියෙන මෛත්‍රිය තමන් සිතින් ආවර්ජනා කිරීමයි මෙතන කරන්නේ. තමාගෙන තමාට තියෙන මෛත්‍රිය. තමාගෙන තමාට කවදාත් මෛත්‍රිය තියෙනවා. ඒක සාක්ෂි කෙනෙක්යි බලන්නේ. Tamande මෛත්‍රිය කරගෙන ධානය වැඩෙන්නේ. ඊළඟට තමයි අර මුලින් සඳහන් කළා වගේ මෑණියන් ජීවත් වෙනවා නම්, පියාණන් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන්න කෙනෙකු ඉස්සරහට අරගෙන දැන් මෑණියන්ට නම් මගේ මෑණියෝ වෛර නොවේවා, වෛර නොවේවා, වෛර නොවේවා එක වචනයක් ගන්නවා. වචන හතර එක පෙරියක කියන්නේ එක වචනයක් ගන්න ඒක සියවර දහසර දසදහසර හිතින් ආවර්ජනය කරනවා. එම කෙනුට ඒ මෑණියන් Taman නිකන් මැලි මැලි පේන්න පටන් ගන්නවා. ඊටපස්සේ හිතේ නීවරණ යටපත් වෙලා උපචාර සමාධියක් එනවා. ඊටපස්සේ ආදි වෙලා හිතගෙන සක්මන් කරමින් ඕන ඉරියව්වක ඒ මෑණියන් අරමුණු කරගෙන මෛත්‍රී වඩමින් එක වචනින් වඩමින් ඉන්නකොට තමයි ධ්‍යාන භාවයෙන් හිත වැඩින්නේ. පළවෙනි ධ්‍යාන ලැබුණා මේක වශී කරගන්න. ඊළඟ දෙවෙනි එකටපත් වෙන ඒක වශී කරගන්නවා තුන්වෙනි එකටපත් වෙන ඒක වශී කරන්නේ කියලා යන්නේ නැහැ. ඊළඟට තමන්ගේ පියාණන්නත් එහෙම කරන. එතකොට එක්කෙනෙක් කර්මණු කරගෙන ඔය දෙක එක වචනයකින් <clears throat> ඥාන තුනක් තුනක් සමවදිනවා. වඩනවා. ඊළඟට යනවා මගේ මෑණියෝ තරහ නොවේවා කියන වචනේ. එකෙන් ඥාන තුනක් උපදවනවා. මගේ මෑණියෝ නිදුක් නිරෝගී වේවා කියන එකෙන් ඥාන තුනක් වඩනවා. මගේ මෑණියෝ සුවපත් වේවා කියන වචනෙන් ඥාන තුනක් උපදවනවා. ඒ පද අතර ඥාන 12ක් පහළ වෙන එකිනෙක අරමුණු කරගෙන. හැබැයි මේ කියන එක අනේ අපට කවදා කරන්න වෙයිද කියලා හිතන්න එපා. මේවා කරන්න පුළුවන් જાති. දැන් තියෙන අපේ බෞද්ධයන් මේවා කරන්න ඉඩක් හැටි හැටිට ජීවිත පැවැත්ම හදාගෙන තිබීමයි. අපේ බෞද්ධෝ කියලා කොච්චරවත් ඉන්නවා. නමුත් බෞද්ධ ක්‍රම හරියට ප්‍රයෝජන ගන්න කාර්යයක් නෑ අවද කාලේ මිනිස්යන්ද. නමුත් අප උත්සාහවන්ත වෙන්න ඕනේ කවදා හරි විවේකීව මේවායේ ප්‍රයෝජන ගන්න. ඒක අපි පෙරවරුව ගන්නටයි මේ උපදෙස් දෙන්නේ. ඊළඟට දැන් අපේ අර වගේම තමන්ගේ ගරු කටයුතු හිතවතුන් දාදෙනෙක් විතර ඒකාසු කරලා ඒ දහ දෙනාටම එකවර එක එක වචනයකින් මෛත්‍රී ධ්‍යාන තුන තුන බැගින් 12ක් පුරුදු කරනවා. ඔය විදිහට තමයි මධ්‍යස්ථ පුජ්‍යලයන්ටත් එක එක පුජ්‍යලයාට මෛත්‍රී ධ්‍යාන 12 12 බැගින් වඩනවා. සතර පුජ්‍යලයන්ටත් එහෙමයි. ඊළඟට දැන් gedare ඉන්න සීල සත්‍යයන්, ගමේ ඉන්න සීල සත්‍යයන් නගර ඉන්නේ සියලු සත්‍යයන්ද, නග්ග වෙන්නේ සියලු සත්‍යයන්ද, ධම්මදූතනේ ඉන්නේ සියලු සත්‍යයන්ද, ඊළඟ සක්වල ඉන්නේ සියලු සත්‍යයන්ද. සක්වල කියනකොට පොළොව තලයේ පමණක් නෙමෙයි, දෙව්ලොව බමලවත් එක්ක ඔක්කොමයි තියෙන්නේ. ඒ වෙනකොට මෛත්‍රී සිත, මෛත්‍රී සිත බබතලෙනොත් ඉහළ ඉඳගෙන හිතන හැටි එකයි අරමුණු කරන්නේ. මේක දුෂ්කර දෙයක් නෙමෙයි. මේක පහසු දෙයක්. සමාධියට කරන්න බැරි දෙයක් නෑ. ඊළඟ දිශා වශයෙන් වඩනකොටත් ඔහොමයි. හැබැයි ඉතින් මේ සියලු සත්‍යෝ කියන මේ වචනය ඕම පේලි පේලි කොටස් කොටස් ඈතට වැදුවා වගේම තාපද කියන ඔකෝම 12 සියලු සත්‍යෝ කියන එක වචනයයි සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු කුජ්ජලයෝ සියලු ආත්මාරයත්තු සියලු ස්ත්‍රීහු සියලු පුරුෂයෝ සියලු ආර්යයෝ සියලු අනාර්යෝ සියලු දෙවියෝ සියලු මිනිසයෝ සියලු විනිපාතික සත්‍යෝ කියලා සත්ව කොටස් 12 වෙන් කරගන්නවා ඒ සත්‍යෝ කියන්නේ පොදු වචනයක්. කාටත් එක වචනයෙන් සත්‍යෝ කියන්න පුළුවන්. ප්‍රාණියෝ කියන්නේ පණ ඇති සීල සත්‍යය. භූතයෝ කියන්නේ උපන්න සීල සත්‍යය. කුග්ගලා කියන්නේ පුජ්‍යලෝ කියන්නේ උපන්න සීල සත්‍යය. අත්බා පරියාපන්නා කියන්නේ ආත්භාව ඇත්තෝ කියන්නේ උපන්න සත්‍යෝ. ඒක එක පදයකට සීලෝම සත්‍යයන් අයිති. එනිසා ඒ පහට කියන අනෝදිතෝ කියලා. අනෝදෝෂෝ කියන්නේ කොටසක් වෙන් කෙරුවේ නැහැ. එක වචනේ ඔක්කොම අයිති වෙනවා. ඊළඟට තියෙන පද හතක් ඒක කොටස් වශයෙන් බෙදාගෙනයි තියෙන්නේ. සීල සත්‍ය කොටස් දෙකට බෙදෙනවා ස්ත්‍රී පුරුෂ කියලා. තවත් ආර්ය අනාර්ය කියලා කොටස් දෙකට බෙදෙනවා. ඊළඟට දේව මනුස්ස විනිපාතික කියලා කොටස් තුනකට බෙදෙනවා. විනිපාතික කියන්නේ සතර ආපායේ සත්‍යය. ත්‍රිසං සත්‍යෝ, പ്രേත සත්‍යෝ, අසුර සත්‍යෝ, නරක ආදී සත්‍යෝ. ඒත් අනික කියන විනිපාතිකා කියලා. විනිපාතය කියන්නේ අමන්න කමන්න නැතුව දුකටපත් වූ අය. විනිපාතික සත්ව කොටින්ම සතර ආපාය උපන්න දුකිත සත්වය. දෙවලෝ බමලෝ උපන්න අය දේවා. මනෝ උපන්න අය මනුෂ්‍යව පද තුනට බෙදෙනවා. දැන් මෙතන පද 12 12 ගණනනේ. එක එක පද පදයක් ගානේ අර වාගේ ධ්‍යාන තුන තුන නෙමෙයි 12 12 සමවාදින්න පුළුවන්. ඕවා එකාසු කළාම ධ්‍යාන ක්‍රම 528ක් ලැබෙනවා. හැබැයි මේකෙන් මෛත්‍රී බලය අදු පුරුදු කර ගැනීමට පෙරවරු වශයෙන් අර ප්‍රායෝගිකව දිනපතා යම් ප්‍රමාණයක් වඩන්න පුරුදු වෙන්න ඕනේ. උදේ අවසේ බුද්ධ වන්දනා කරන වෙලාව විනාඩි 15ක් 20ක් හරි ධ්‍යාන වඩන්න නෙමෙයි පෙරහැරුව ලබන්න මේක කරන්න ඕනේ. ඊළඟට <clears throat> අපි ලැබෙන ලැබෙන අරමුණක් පාසා මෛත්‍රියේ බලන්න පුරුදු වෙන්න ඕනේ. අපි හිතමු උදේ නිදාගෙන අවදි වෙනවා. යම් ඇඳක නිදාගත්තේ. මේ ඇඳ හැදුව ඇත්ත සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. මේ ඇඳේ තියෙන ඇතිරිල්ල කොට්ටය මෙට්ටය මේවා නිෂ්පාදනය කළ අය සූපත්ත්වා කියලා මෛත්‍රී කරනවා නැගිටලා යනවා නාන කාමරයට මේ නාන කාමරයේ හැදුව අය සූපත්ත්වා කියලා මෛත්‍රී කරනවා මේ ජලනන සවි කළ අය මේ දේ සම්පාසව සවි කළ අය නිදුක් නිරෝගී සුවපත්ත්වා එවාගෙම දත් මඳිනකොට මේ දත් බෙහෙත් දත් බුරුසු නිෂ්පාදනය කළ අය නිදුක් නිරෝගී සුවපත්ත්වා මූණ පියදාන කොට මේ තුආය නිස්පාදනය කළ ඇතො නිදුක් නිරෝගී සුවපත් වේවා. ඇඳුම් අඳිනකොට මේ ඇඳුම් නිස්පාදනය කළ ඇතො නිදුක් නිරෝගී සුවපත් වේවා. කෑම බීම සූදානම් කරගන්න වෙලාවේ මේ මේ භාජන නිස්පාදනය කළ ඇතො නිදුක් නිරෝගී සුවපත් වේවා. තේ පැන් ටික හදා ගන්න වෙලාවේ මේ තේ කොළ ටික නිස්පාදනය කළ අය ඒ කිරිපිරි නිස්පාදනය කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. ආහාර පාන සෝදානම් කරගන්න වෙලාවේ මේ උදුන් සකස් කළාය මේ භාග්‍ය සකස් කළාය දුක් නිරෝධ සුවපත් වේවා මතක් සම්පාදනය කරනවා නම් මේ හාල් නැමැති ධාන්‍ය සම්පාදනය කළා නිෂ්පාදනය කළාය නිදුක් නිරෝගී සුවපත් වේවා මේ එළවලු ලැබුවාය නිදුක් නිරෝගී සුවපත් වේවා ඔය විදිහට එකක් එකක් ගානේ අපට කිසිම මහන්සියක් නැතුව මෛත්‍රිය පුරුදු කරන්න පුළුවන් පෙරහුරුව පිණිස ඒ වගේම ගමනක් යනවා නම් Taman පළඳින දේ පළඳින වෙලාවේ මෙත් කරනවා. දෙපායට පාවහන් දා ගන්නකොට මේ පාවහන් නිෂ්පාදනය කරලා නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ඉස්වැසු නිෂ්පාදනය කළ යුතු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මුදුමාලා බණාදී නිෂ්පාදනය කළ යුතු නිදුක් නිරෝගී සුවපත් වේවා. වාහනේ යනවා නම් මේ වාහනේ නිෂ්පාදනය කළ යුතු නිදුක් නිරෝගී සුවපත් වේවා. පියදුරෙක් වාතයෙන් වෙන කෙනෙක් නම් පදවන්නේ මේ පදවන පියදුරුතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා. එවාගේ මේ පාර හැදුව ඇතු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ පාර යන්නේ නැතු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ආදි වශයෙන් ගහක් වැලක් දැක්කත් මේ ගහේ සීල සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මලක් දැකා මේ මලේ සීල සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ඉරේලිය දැක්කත් මේ ඉරේලිය දකුණේ සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ඉරේලිය නොදකින ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ තරම් හැම කටයුත්තකදීම අපේ සිතට පුදු කරගන්න පුළුවන් මේ මෛත්‍රී ආරමුණ. මේ ගැන මුලින් මුලින් හිතලා හිතලා කරන්න වෙන්නේ. පසු වෙනකොට පසු වෙනකොට පුරුදු වෙනකොට පෙළ ගැහෙනකොට කිසිම ආශයක් නැතුව හිතට ගලාගෙන එනවා ඒ ආරමුණේදී මෛත්‍රී චිත්ත තරංග. දැන් මේක පුරුදු කරායින් පස්සේ යම් කාලයක සතියක් දෙකක් මාසයක් දෙකක් ඔය වගේ කාලයක් නිවාඩුව කරගන්න ලැබුණා නම් අන්න ධ්‍යාන බවටත් වඩන්න පුළුවන්. ධ්‍යාන වඩට බවට වඩන්න ඉස්සෙල්ලා තව මේක ආනිසංස අපිට දැක ගන්න පුළුවන්. එන්න මේක නිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දසපාරමී අතුරින් මෛත්‍රී පාරමිතාව නව වෙනුව පුරලා තියෙනවා. මේ මෛත්‍රී පාරමිතාව මෛත්‍රී ගුණය දිනු කරගත්තොත් තමයි පාරමී 10ම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රී නිසා පරිත්‍යාගය කරන්න පුළුවන්. මෛත්‍රී නිසාම සීල රකින්නවා. මෛත්‍රී නිසාම නෛෂ්ක්‍රම්‍ය පුරනවා. මෛත්‍රී නිසාම ප්‍රඥාව වඩනවා. ලෝක වැඩ කරන්නේ. මෛත්‍රිය නිසාම වීරිය වඩනවා ලෝකයට වැඩ කරන්නේ. මෛත්‍රිය නිසාම ඔතේ අනුන් උපකාර කළ අනුන්ගෙන් ලැබෙන තාඩන පීඩනවලදී ඉවසීමෙන් ශාන්තිය වඩනවා. මෛත්‍රිය නිසාම ලෝ නරාටන සත්‍ය වඩනවා සත්‍ය පාරමිතා. මෛත්‍රිය නිසාම තමන් කරන යහපත් දේ සම්බන්ධ කරන අදිෂ්ඨානයේ ශේනිෂ්ඨ කරගන්නවා. මෛත්‍රිය නිසාම නොගැටෙන උපේක්ෂාවත් පුරුදු කරගන්නවා. මේ දේට මෛත්‍රියේ බලය පුරුදු කර ගැනීමෙන් පාරමිතා බාටපත් වෙනවා ඒ මෛත්‍රී පාරමිතා මුල් කොටගෙන දස පාරමිතා පුරා ගැනීමෙන් සාග්බෝධියෙන් නිවන් සුව ලබන්න සමත් වෙනවා. පසේබෝධියෙන් නිවන් සුව ලබන්න සමත් වෙනවා. ලෞතර අභිසම්බෝධියෙන් නිවන් සුව ලබන්න හේතු වෙනවා. නීවේද්‍යා ලබන්න හේතු වෙනවා. සත්‍යබිත්‍යා ලබන්න හේතු වෙනවා. ඒ වගේම දස බල ඥාන ලබන්න හේතු වෙනවා. චතු විසරද ඥාන ලබන්න හේතු වෙනවා. සරුවක්ඥතා ඥාන ලබන්න හේතු වෙනවා. නිදිර ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත අප්‍රමාණ ආනිසංස වින්දනය කර ගන්නට මේ මෛත්‍රී පාරමී බලය මව උපකාරී වෙනවා. අපේ සරුවක්යන් වහන්සේ තරම් මෛත්‍රී පාරමී බලයෙන් උසස් වූ සාතුරුවරයෙක් එවාකට හිටියේ නැහැ. ඒ වගේම අනුතර පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණය උන්වහන්සේ පිළිපියේ මෛත්‍රී බලයේ නිසයි. ආලවක යක්ෂය, සූචි රෝම යක්ෂය, අර රෝම යක්ෂය, එවාගේම අපලාල නාගරාජයා සෝන සෝන දාන්න බ්‍රාහ්මණයා, කුට දාන්න බ්‍රාහ්මණයා, පොක්කල්සාකේ බ්‍රාහ්මණයා, අඟුලිමාල තුමා, එවාගේම වකා බ්‍රහ්මයා, සක්දේව රජේ, ධනපාල ඇතා, අග්නිතික නාගරාජයා, ධූමසික නාගරාජයා මේ වාගේ අදාන් තරිණීත, දුරුදාන්ත දෙවියන්ද, බ්‍රහ්මයන්ද, යක්ෂයන්ද, මිනිසයන්ද, ත්‍රිසං සතුන්ද ගමනය කරන්න සමර්ථ වන්නේ මේ මෛත්‍රී බලය නිසායි. උන්වහන්සේ යම් සත්‍යයක් කෙන්ද්‍ර වෙත ඉක්මවන්න වඩිනවා නම් තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත ධාරාව එතෙන් විහිදුවාගෙන ආයේ වඩින්නේ. එසේ මෛත්‍රී චිත්ත ධාරාව විහිදුවාගෙන වැඩිහාම ඒ ඒ පුණ්‍යයන්ගේ තියෙන දරදඬුකම් පෙන්නපු නමුත් අන්තිමේදී බුදුපාමුල වැඩලා කෙරුවන් සරණ යනවා සමාජ පැවිදි වෙනවා සමාජ රහත් වෙනවා මේ තරමට මෛත්‍රී බලයෙනුයි සරුවක්යන් වාසේ අදාන් සමිනීතියන් සුදාන්ත සුවිනිත බාට පමුණවා වදාළේ. විසුණු වාසේලාටත් මේ උපදේශය දීලා තියෙනවා ධර්ම දේශනාවක් කරන් ඉස්සර බණ පිළිසෙට මෛත්‍රී වඩ පටන් ගන්න කියලා. ඒ වගේ අදිස්ථාන පාක් වික්ෂූන්ට නැත්නම් දේශකයන් වහන්සේලාට <clears throat> නියම කරලා තියෙනවා. ඒ අනුව සලක බැලීමේදී ගිහි පැවිදි සෑම දෙනා වෙත අත්‍යවශ්‍ය උසස් ගුණයක් තමයි මේ මෛත්‍රී චිත්ත ධාරාව පුරුදු කර ගැනීම. විශේෂයෙන්ම දරුවන් අදන දෙමාපියෝ දෙමාපියන් අතුරු කරන දරුවෝ එවාගේම වැඩිහිටියන් අතුරු කරන සේවක සේවිකාවන් මේ හැම දෙනාගේම චිත්තසංතාන තුල ඔවුනොන් වෙත මේ මෛත්‍රී බලය පිහිටුවා ගත්තොත් ඒ තැන බොහොම වාසනාවන්ත ස්ථානයක් බවට පත් වෙනවා. එවාගේම සමාජ අධිකාරු දරුවන් බොහොම සුවච සුවිනීත දරුවන් බාට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලයෙන් පුළුවන්කම තියෙනවා. යද රෝගය හැදෙන අයට රෝග නිවාරණය කරගන්නට සුවපත් කරගන්නට මේ මෛත්‍රී බලයෙන් ශක්තිය ලැබෙනවා. එවාගෙම අකීකරු සේවක සේවකාදීන් අවංක නැති සේවක සේවිකාදීන් බොහෝම සුවච සුවිනීතාය කීකරු අය අවංකය බාට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලයෙන් පුළුවන්කම තියෙනවා. තමන්ද සතුරුකම් කරන ළඟ හෝ දුර හෝ යම් කෙනෙක් ඇතොත් ඔහුගේ සතුරුකම් සම්පූර්ණයෙන්ම යටපත් වෙන ඇටියට ඔහු යහපත් සුවිනීත සුවචිකී කරු නැත්නම් හිතවත් කෙනෙක් බවට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලය මහෝ උපකාරී වෙනවා. මේ කාරුදු කිහිපට ඉස්සර සිද්ධියක් මම තීපත්නා කෙටියෙන් කියන්න. නමගම කියන්නේ නැතුව කියන්නම් අපි අසුරු කළේ අපට දෙමව්පියන් වාගේ හිටියේ සදහවත් මහත්මිය. ඒ මහත්මයා මට කිව්ව 1975 අවුරුද්දේ ස්වාමීන් වහන්සේ මම පොල් මණ්ඩලයේ වැඩ බලන සභාපති ප්‍රධාන සභාපති බෞද්ධ නෙමෙයි බොහෝම ධනවත් යවිලිකරුවෙක් ස්වාමීනි මේ තනත්තා ප්‍රධාන සභාපති මට බොහෝ වෛර කරනවා කවදාකවත් මුහුණ බලන්නේ කවදාකවත් කතා කරන්නේ hina වෙන්නේ නැහැ යමක් ගැන සාකච්ඡා කරන්න වචනයක් දෙන්නේ නැහැ අපි දෙන්න කරුණු දෙකකට දක්ෂයෝ එතුමා වැවිලියාසේ දක්ෂයෙක් තමන් වෙලඳාසේ දක්ෂයෙක් ස්වාමීනි මේ සභාපතිතුමාගේ සිට මුරුදු භාවයට පත් කරගන්න මට උපදේශයක් දෙන්න අපි දෙන්න සමග සාකච්ඡා කරමින් කොල් මණ්ඩලයේ කටයුතු කළොත් කොල් මණ්ඩලයෙන් විශාල ආදායමක් ආර්ථිකයක් රටට බෙදා දෙන්න පුළුවන්. ඒ කාලයේ ඇටයට අපේ දැනුමේ පමණින් උපදෙස් දුන්න බුදුගුණ එක එක බුදුගුණයක් පාසා හිත යොදමින් එතුමා ඉදිරියේ ඇට හිතාගෙන එතුමාට මෛත්‍රී කරන්නයි කිව්වා. ඊට බොහෝම තදින් හිතර ගත්තා. තා සතියකින් නීතිමත් වෙන බවත් දැනගෙන ඒ සතිය පුරාම එතුමා අරමුණු කරගෙන මෛත්‍රී වැඩුවා. නීතිම යන වේලාව කවදාකවත් නැති සතුරුදායක මුහුණකින් සිනහ වුණා. කල්පනා කළා දැන් හරි. දැන් මෛත්‍රී ආනිසංස දැක්කනේ. ඊළඟ වාරෙන තුරු මන්න කොටවා මෛත්‍රී වඩන්නේ මේ කියලා ඊළඟ සති දෙක පුරාම මෛත්‍රී වැඩුවා. සති දෙක නිමවි ඇසීමේ යන වෙලාවේ ප්‍රධාන සභාපති නේලාහණින් ඇවිල්ලා ගේට්ටුව ළඟටම ඇවිල්ලා අතට අත දීලා පිටතට තියලා බොහොම සුවාදව කතා කරලා වාඩි කරවගෙන සුවාදභාවයටපත් වුණා. අන්තිමේදී පොල් මණ්ඩලෙන් ඉවත් වෙනතුරු මේ සුවාදභාවය පිහිටාගෙන එම සේවය කරන්න පුළුවන් වුණා. මේ කවර බලයක්ද? මෙන්න කිසිම බලයක් නෙමෙයි මෛත්‍රී බලය. මේ වාගේ කෙනෙක් අර විරුද්ධවාදී කෙනෙක් නොගැලපෙන කෙනෙක් හොඳ කෙනෙක් සාමකාමීකෙක් බවට පමුණවා ගන්න පුළුවන් උනේ මෛත්‍රී බලයෙන්. ඔය වගේ සිදුවීම් කීපයක් අපි දැකලා තියෙනවා. ඒක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේවෙන් බොහොම ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඉතින් මේකෙන් මේ සම්බන්ධ කතාව නවත්තන අතරට මේ මෞපිය දෙපළගේ මෛත්‍රිය ගැන කැටියෙන් දෙනියමක් කළ යුතුව තියෙනවා. බොහෝ දෙයින් දෙමෝපියන් අතරට එක කාලයක් සුහදතාව තිබේ ගැටුම් වැටුම් ඇති වෙනවා. ඒක ලෝක ස්වභාවය. නොදියුණු නිසා ඒක සිද්ධ වෙන්නේ. නමුත් මේ දෙපළ මේ තරම් හොඳ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න දරු පිරිසක් එක්ක බොහෝම සැනසෙන්නේ ජීවත් වෙන්නේ මං හිතනවා මේ 60 අවුරුද්ද තුලම ඔවුන් අතර කවදාකවත් වචන මාත්‍රයකින්වත් ගැටුමක් ඇති නොවෙන්නේ ඇති කියලා. ඒ නිසා තමයි මෙසේ නිරෝගීව වයස්ගත වුණත් සිතේ සැනසෙල්ලෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි නවක පිළිසෙරේම නැත්නම් ඉදිරි බාල පරම්පරාවට මේ දෙන්න ආදර්ශය වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරතේ මේ දෙපළගේ දීර්ඝ සංසාර එකට එන ප්‍රාර්ථනාවක් ඇති. ඒක නිසා මේ ජීවිතේ පුරා සමාන රැස්කවත් කරගන්නා ලද දාන සීල භාවනාදී යම්තා කුසල ධර්ම සම්භාරයක් ඇත. ඒවැයි සත්‍ය සත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයක් පිහිටලා මේ මෞපිය දෙදෙනා භවයක් භවයක් පාසා සුගතියෙන් සුගතියට සපත් වෙමින් සද්ධාමෙන් සීලයෙන් සුත්තයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් බැඳීගෙන සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් ද ලැබමින් ඒ දරුවන්ටත් නිවන් මාර්ගට උපකාර වෙමින් පාරමී පුරාගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භද්‍රා කාපිලා රහත් මෙන්ින් වාසේ මෙන්න තමන් යම් බෝධි ඥානයක් පතනවා නම් ඒ බෝධිය දක්වාම එකට පාරමී පුරාගෙන එක මණ්ඩපයකදී තමන්ගේ දරුවන් මුණුබුරන් මිනිබිරියන් එවාගේ පවුලේ සෑම දෙනා එක්කම එකම ධර්ම මණ්ඩලයකදී සතු බෝධියෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කොට නිමිසනසේ වදාළ ශාන්ත ප්‍රණීතග්‍ර අමා මහ නිවන් සුව ලබස්වා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා අපේ ශාන්ති නායකයන් වහන්සේ මෙසේ විශේෂ අසංකේය කල්පලක්ෂයක් තුල බෝධි සම්භාර පුරා ලෝතුර බුදු වුණා. බුදුබාට පත් වෙලා අවුරුදු 45ක් තිස්සේ ධම්මයේ වස්සවල සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පැමිණෙව්වා. අනාගතයේ අවුරුදු 5000ක් මුළුල්ලේ නිර්මලව පැවැත්වීමට අදිෂ්ඨාන බල පිහිටුවලා මානෙල් මාසුවඳ වියදෙන සීමුක ප්‍රඥයෙන් සුදු බුදුරැස් හේදන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට ලැබුවා. ආශෝධ 80ක් ආයු වරඳලා 45 අවුරුද්දකින් බුදු කිස නිමවලා දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මේ පානක් නිෙන්නාසේ අනුපාදිසේත පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. නික්ලේශේ රාතන් වහන්සේලා පිරිණිවුණා සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙතු ජනතාව සුවකයේ කර්මාරූපෝ මේ පරිලෝ ගියා. යනිති විහාරස්ථානද රාජධාන උයන් පොකුණු මාලිගා දේශයන්ලද කාලයාගේ ඇවෑමෙන් නැස්තාවසේතු වුණා. මේ වාගීන අන්ධකාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවල් දරාලියට කරන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු. කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් බුලෙන් බෙහෙතෙන් හේතින් පරිහරණය කරන ආකාව සියල්ලක් හිත ඇති හිතනදී සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි සම්පති පරම්පරාව වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි සිඳෙමින් බිනෙමින් සතති පරම්පරාව පෙළෙපෙළේ පවත්නා බැවින් දුක්ඛයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් ගත නොහැකි බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභව කියන සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන පූර්ව භව තෘෂ්ණාව පරමාර්ථ වශයෙන් දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකෙන් පද වූ අසංකත ධාතු නිර්වාණය පරමාර්ථ වශයෙන් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍යයේ සුවචේ සාක්ෂාත් කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය පරමාර්ථ වශයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදු ප්‍රතිේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරෝදානාදී පාරමී දෙලින් මේ ආරි සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සතර දුක් තරණය කොට කෙලෙස් ගිනිමඟ නිවාසාන්ත නිවනින් සැනසී වදාළ සියලු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කාලයේ අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම පාරමී බවට බෝධිපාක්ෂික ධර්ම බවට පත් වේවා චතු බෝධියෙන් සුවසේන චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා